එකත් වැඩ කරන්නේ මටත් වෙන්න තිබුණේ නැහැ නේ. තිබුණා නේද? දෛ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපේ තවත් බ්‍රහස්පතින්ද දවසක් අපේ නිසන්න වනේ සතිපතා පාත්‍රන ධර්ම දේශනා සඳහා කාලය ගන්න වෙලාවක් ශිළුව දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු අනුත්තරං යෝගක්ඛේ මම්පත්තේ මානෝ විහෙරති අපත්ත මානසෝ සෝපි නිබ්බාණං නිබ්බානතෝ අபிජානාති නිබ්බාණං නිබ්බානතෝ අභිඥාය නිබ්බාණං මාමඤ්ඤි නිබ්බානස්මින් මාමඤ්ඤි නිබ්බානතෝ මාමඤ්ඤි නිබ්බානං මේති මාමඤ්ඤිතං කිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ pāli පාඨය උද්දුත කරගත්තේ මූලපරියාය සූත්‍රයෙන් එහෙම නැත්නම් සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයෙන් ඒක මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ත්‍රිපිටකයේ එක පොතක් ඒකේ මුලින්ම සඳහන් වෙලා තියෙන ගාථා සූත්‍රය. ඒක සියලු ධර්මයන්නේ පරියාය විස්තර කතාවක දැක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර බුද්ධ දේශනාවක් තුන් හතර පැත්තකින් අංග සම්පූර්ණ වෙච්ච දේශනාවක් කියලා එකට කියන්න පුළුවන්. ශීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රිපරිවට්ට වශයෙන් සඳහන් වෙන දේශනාවක්. ඉතින් ඒ නිසා ඒක විස්තර කතාව කියන එකත් ඒකට අටුවා විග්‍රහ සපේන එකත් ලේසි නෑ. ඒ මොකද මේ සූත්‍රයේ අයිතිවාසිකම අටුවාචාරින් වහන්සේට පමණක් නෙවෙයි. ලෝකවාසී සියලු දෙනාටම තියෙනවා. ඒ සියලු දෙනාට මේකේ අර්ථකතන දෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒකට සම්මත අර්ථකතනක් තියෙනවා. නමුත් භාවනාවට බෙලෙමිච්ච නැති කෙනාට භාවනා බෙලෙමිච්ච කෙනාට සාර්ථකව ඊට පස්සේ භාවනාව කෙලවර කරපු කෙනාට ඊටසේ සරුවච්චන් ආශයට හතර දිනාට මේකේ අර්ථ කතා දෙන්න පුළුවන්. ඒ නිසා කාගවත් අධිකාරී ශක්තියකට මේක අල්ලන්න අමාරුයි. මේ නිසාම දෝ කාලයක් මේකට අර්ථ කතා නොදී අතහැරියා. මොකද අර්ථ කතා ක්‍රමයේ අඩුපාඩුව මේකෙදි එක තැනකදී පේනවා. කාටවත් කවුරුත් ලොක්ෙක් නෙවෙයි. අරයට මෙයාට විස්තර කරන්න සුදුසුකමක් පවර ගන්න Tamanට අමාරුයි. තමන් භාවනා කරනකොට තමන්ට තේරෙනවා එන්නේ එන්නේ එන්නේ ධර්ම කරුණු වැටහෙනකොට වැටෙනකොට තමන්ම තමන්ට අර්ථකථාචාරින් වහන්සේ නමක් වෙනවා. තමන්ටම තමන් ඊයේ වැරදි බව තේරෙනවා. ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලාට වසක්. ඒගොල්ලෝ කැමති නැහැ මම වැරදි කියා ගන්න. ඒගොල්ලෝ කරන ක්‍රමය තමයි ලෝක සම්මත බුදු ආමතු සම්මත ක්‍රමය කියන්නේ යනවා. ඉතින් අන්නේ වගේ අධිකාරී තියෙන කෙනෙකුට පැහැදිලි බලපෑමක් මේ සූත්‍රයෙන් කරනවා. අධිකාරී කඩනවා. ඒ විතරක් නෙවෙයි මේ මොනක්වත් වැඩ නොකර ඉන්න භාවනා පටන් ගන්න නැති කෙනාට අධිකාරියක් දෙනවා. මනුස්සකම දෙනවා. ඉතින් ඒ නිසා මෙවුවා සමාජ විප්ලවයක් ඇති කරන දේවල්, නිහඬ විප්ලවයක් ඇති කරන දේවල්, භාෂා විප්ලවයක් ඇති කරන දේවල්, ව්‍යාකරණ විප්ලවයක් ඇති කරන දේවල්, ওই දේශක දේශේ ශ්‍රාවක වේදයට කඩලා දාන දෙයක්. ඉතින් ඒ නිසා මේ විස්තර කරන මට ඒක මේ මහා ලොකුට කියලා දෙන්න විශේෂ සුදුසුකමක් කොටුණක් පලනගන්නේ නැහැ. නමුත් මම කැමැති මෙහෙම ඉදිරිපත් කරලා සාකච්ඡාවක් කරමන්න. ඒ සාකච්ඡාවක් කරමන කරනකොට අහන පක්ෂය අපිට ඉස්සල මේ ලෝකේ ඉඳලා අපවත් වෙච්ච ඇත්තු මතර පහළ නැත ඔක්කොම සභාවේ ඉන්න ඕනේ. එතකොට තමයි ඔන්න මේක අර්ථපැද්දී කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙවැනි විග්‍රහයකට පටන් ගන්න සරුවචනංශයේ සබ්බධම්ම මූලපරියායංගෝ භික්කවේ දේහි සාමි කියලා මහල්ලි සියලු ධර්මපරියායන්ගේ විස්තර කතාවක් මම මේ කියන්න දන්නේ. අහඬ මනාවකට අහඬ හොඳට හිතේ දරා ගන්න. ඊට පස්සේ පිළිපදින්න කියලා පොඩි අවධානයක් අපෙන් ඉල්ල ගන්න. ඉල්ලගෙන ඉවරලා මේ ලෝක විග්‍රහයක් කරනවා. ලෝකයා ලෝකය ගැන කියන හැටි. එහෙම නැත්නම් මේ අඳබාල ලෝකයා අශෘතවත් පෘතජ්ජනය කියලා කියන බුදුබණක් අහපු නැති බුදුබණක හැසිරිච්ච නැති ඒ පිළිබඳ තමන්ට අත්දැකීමක් නැති සත්පුරුෂයෙක් දැකලා නැති සත්පුරුෂයෙක් ගේ බණක් අහලා නැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනාට ලෝකේ පේන්නේ මෙහෙමයි කියලා ඔය දැන් ඉන්න විද්‍යාඥයෝ ටික මේක කියවනම් ඔය ඔච්චර විශාල විද්‍යාගාර හදන්නයි ඔරණු බලන් දන්නයි ඕන කමක් නැහැ. මේකේ සියල්ලම තියෙනවා. නමුත් අර අධිකාරී ශක්තියක් මේකේ දෙන්නේ නැති නිසා මෙයා විද්‍යාඥයා මෙයා විද්‍යාඥ නොවේ කියන පරතරේ කඩලා දානවා. ඉතින් ඒ නිසා මෙවට වැඩිය බිස්නස් මේකෙන් කරන්න බෑනේ. මේකෙන් මේ වෙළඳ ව්‍යාපාර කරන්න බෑ. හරි දන්නවා මම දන්නේ නැහැ. උඹ ඉඳගනි මම කියලා දෙන්නම් කියන්නේ මේ සූත්‍රේ කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා අද වුණත් ඊටාම ගැඹුරින් විද්‍යා විෂයන් හදාන නව නිෂ්පාදන කරන නව අලුත් දේවල් සොයාගන්න කෙනෙකුට පේනවා පරණ විද්‍යාවෙන් ඒකට ලැබෙන පිටුවහලක් නැහැ. ඒක අනිවාර්යයෙන් මලකට කාපු මොලේකින් දීපු උත්තර වගේක් ඒකේ තියෙන්නේ. මේක සම්පූර්ණ පරාසයක් පෙන්වනවා. ඔන්න උඹට ඕනේ නම් ඔබ දකින්න දේ, අහන දේ, සොයාගත්ත දේ මෙන්න මේ පසුතලේ ඉඳලා බලපන්. අන්න එතකොට පස්සේ පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැති අර්ථකථනක් දෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ ලෝක විශ්යත් සරුවචන් වහන්සේ මාත්‍රිකා 24කට දාලා විස්තර කරනවා. අන්ධ පෘතජ්ජනයා ලෝකයා දකින්න හැටි. ඉතින් ඒක අන්ධ පෘතජ්ජනයන්ගෙන් 24 දෙනෙක් ගත්තොත් 24 දෙනා මේ 24 පරයය එක එක වශයෙන් කැමති වෙන්න ඉඩ තියෙනවා. සමහර එකට කැමති, සමහර එකට කැමති නැහැ. මූලධර්ම වශයෙන් ඉගෙන ගන්න අපි 24ම ඉගෙන ගන්න. මෙන්න මෙහෙම ලෝක විග්‍රහය අසුතවත් පුත්‍ත්ජනයට තියෙනවා කියන්නේ. ඉතින් ඉති පුත්‍ත්ජනය කියන එකත් අටුවාචාර්ය වංශේ විග්‍රහ කරනවා. අසුතවත් කියන එකත් විශ්වාස විශ්වාස කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන එකත් විශ්වාස කරනවා. ඉතින් ඒකල් ඉවරලා මේ විග්‍රහය නිසා ඒක හරි පළල් හරි විශාලයි. මේ හරියට මේ රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ වාගේ. ඊට පස්සේ ඒක උඩ ඒකෙට දැනට ඒක තේරුම් අරගෙන පණ එපා කියාගෙන ජීවිත පරිත්‍යාගයකට හැසිරෙන පිරිසක් එහිම යෙදී ගත කරන පිරිසක් ඉන්නවා වෙන්න ලාභ සත්කාර සම්මාන දිලක හොයන්නේ නැති අරක මේක පිටිපස්සේ යන්නේ නැතුව ඒ ਸਰුවඥ විග්‍රහය අනුව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන පිරිසකට සේක පුද්ගලියෝ කියලා ਸਰුවඥාන්සේ සඳහන් කරනවා හික්මෙන්නන් කියලා. එතකොට මේ හික්මෙන්න අරගෙන් ප්‍රදේශයක් ආංශිකව අත්දකින්න. මේ ටික නම් මට මෙච්චරක් අත්දැක ගන්න පුළුවන්. ඊ අත්දැකගත ප්‍රදේශය දිගට දිගට ගත කරනකොට ශේක ජීවිතය ගත කරනකොට වැඩි වෙන්න පටන් ගන්නවා. අත්දැකීම් ශේෂ්ත්‍රයේ හිමීට විහිදිලා අතු විතර විහිදී යනවා. ඉතින් මේ විහිදී යන යුගයේදී අර ලෝකේ දිහා බලපෑටි වෙනස්. පෘථජ්ජනේ බලපෑටි දන්නවා. දැන් Taman ඒක අලුත් ඇහැකින් අලුත් කණ්ණාඩි කුට්ටමකින් බලනවා වගේ අලුත් දෘෂ්ටි කෝණකින් බලනවා වගේ ඔන්න ශේක පුද්ගලයාට වැටෙනවා. දැන් මේ ශේක පුද්ගලයා හරිනම් මේ බුද්ධ පරිබුද්ධ ඥානසික පරියාය හරිනම් මෙයා මේකට ඇබ්බැහි වෙනවා. දිගටම කැප කරනවා. තමගේ වචන ප්‍රවේශයෙන් පාවිච්චි කරනවා. කරන ක්‍රියා ප්‍රයෝජනෙ සලකලා විතරයි කරන්නේ. ආත්මචර්යාව ජීවනචර්යාව සම්මා ආජීවය හැම වෙලාවෙම කල්පනා කරන මේ ලෝකය නලවන්න පිනවන්න නෙවෙයි මට තියෙන්නේ මේ ලෝකය නොදකින මම මෙන්න මෙච්චර ප්‍රමාණයකට දැනගත්ත මේ සත්‍යය නැවත නැවත ඔප්පු කරලා බලන, උරගා බලන, පීරිගා බලන ජීවිතයක් හඩගා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි ශාසනය කියලා කියනවා. ශාසනයේ සිවණක් පිරිසක් බුදුජානනාංශේ පනවලා තියෙනවා. ඒ පිරිස කරන්නේ මේ ලෝකයේත් එක්ක විශ්වොත් එක්ක පිහට්ටොත් එක්ක ජීවත් වෙන ගමන්. ඒ කිසි කෙනෙකුට අඟවන්නෙත් නැතුව, ඉඟි කරන්නෙත් නැතුව තමන්ගේ මාර්ගය කපාගෙන යන්න ඕනේ. අර මේ කරදරේ ඉන්න පිස්සන්ට පියාට්ටන්ට අරම කියන්න හදනවා කියලා කියන්නේ පිස්සු හොඳ එක කියලා මං කියනවා. ඒ මිනිසුන්ට ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. ඒ මිනිසුන්ට තාම මේකට බැහැ ගන්නවත් හම්බෙලා නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ තව දොස් කිය කියා. මොකද්ද මේ කරන්නේ මේ විලාපේ? මේ මේ විලෝපණය. ඒක ආගමකට අයිති දෙයක් නෙවෙයි. ආගමක් කියලා තියෙනවා නම් තියෙන්න ඕනේ. ඒකට බැහැගත්ත කෙනාට අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්න ඕනේ. සිව්පස්සේ සලසලා දීලා දඟලන්න එපා, රණ්ඩු කරන්න එපා, මිනිස්සු සූරා කණ්ඩ යන්න එපා මේ කාලා බිහි වැඩි කරගනින් කියලා. ඉතින් අපිට ඒක උදාාර ශාසනයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ යම් දවසක කෙනෙක් ඒකෙන් ගොඩ වෙනවා. හරි මේ මං දැනගත්තා කෙරුවා කෙරුවට පස්සේ මට ලැබුණ අත්දැකීම මම දැන් උරගා බැලුවා එන්නේ එන්නේ එන්නේ කාරි ඊට පස්සේ යා ඒකේ වැඩි ප්‍රදේශයක් කියන්නේ ආංශික වශයෙන් වැඩි ප්‍රදේශයක් මේක දැක් කරනවා දැක්කෙන ඉවරලා නිවිච්ච තත්ත්වයටපත් වෙනවා නමුත් එයාට ඒත් පේනවා සරුවච්චනසින්නේ තාමත් උඩ කියලා එයාට පේනවත් මම මෙච්චර අමාරු දෙයක් මේ ගඟදි කියලාට පේනවා මේ මේ අපි දන්න කියන හැමදේම අපේ ඇඟේ එල්ලෙද්දී අපි ඉදිරියට යද්දී කමරාල නිකන් දිවි ලෝකේ යන්න දෙවෙනි ගමන ගියා වගේ. නේද? ඔක්කොම ඇඟේ එල්ලෙද්දී මම මේ දෙවෙනි සැරේටත් ගියා. පුදුමාකාරයි. නමුත් බලනකොට සරුවත් chance ඊටත් උඩ බබලනවා. එතකොට යාට තේරෙනවා මෙවැනි ධර්මතාවයක් දැකලා මේ අන්ධ මිනිස්සුන්ගෙන් ටිකක් මේක තෝරාගෙන ඒ අතන මේක හේතු ගන්නලා කෙලපැමිනලා විස්තර කරලා දෙනවයි කියන එක සරුවච්ච විශා. ඒක මේ ඒකට භාජන වෙන මේ සීක ඇත්තන්න කරන්න බෑ. ඇත්තන්න පුළුවන් වෙන්නේ ඒක දෝතිම බාරණ දෙකණින්ම අහලා ක්‍රියාවත් කරලා අනේ ਸਰවඥාංශ මේක නොකිය හිටියානම් අපි කොහෙද අපි අනාතයි කියලා තාම ਸਰවඥාංශ. ඒතකොට ਸਰවඥාංශ මේ ලෝක વિશે හතරවෙනි අහකින් දකිනවා. ਸਰවඥ විග්‍රහය කියලා. සාමාන්‍යයෙන් අන්ධපෘතඥයට සහ සීක පුද්ගලයාට පේන්නේ ਸਰවඥ විග්‍රහය රහතන් වහන්සේ විග්‍රහය සමානව පේන්නේ. ඒ දෙන්නටම උඩින් මේක තියෙනවා. නමුත් ඒකෙත් පරාසයක් තියෙනවා. සාපේක්ෂ වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අත්හැරලා නැහැ සරෝජනාංශේ. මෙන්න මේ විග්‍රහය අපි දැන් මේ ගත කරන්නේ සීක පුද්ගලයාගේ මට්ටමේ. අන්ධ ප්‍රත්‍යඥය පිළිබඳ අපි සෑහෙන දේශනාවලදී සම්බන්ධ වුණා. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ සීක පුද්ගලයෙක් මේක භාගයක් අත්දකපු ප්‍රදේශයක් අත්දකපු ආංශිකව අත්දකපු කෙනා මේ ලෝක විග්‍රහය දකින්නදී ඒ අතර ඇත්තන් අතරත් මේ විශේෂ තියෙනවා. වෙනස්කම් තියෙනවා. භින්න රුචිකත්වය කියලා කියනවා. ඒක කියන රුචිකත්වය වෙනස්. ඒ නිසා මේක 24 ආකාරයකට ආයශරයක් විස්තර කරනවා. සීක පුද්ගලයේ දකින්න හැටි. ඒ 24 ආකාරයේ අන්තිම පුරුකේ අද අපි ඉන්නේ. ඒක තමයි මේ සූත්‍රයේට කවුරුත් අත තියන්න බය තැන මේකෙදී විස්තර කරනවා අන්ධ පෘථග්ජනයත් නිවනක් කියන එකක් පතරම්. හැබැයි සම්පූර්ණ පටලවාගෙන ඉන්නේ. ඒක එයාට බරක්. එයාගේ ගමන් මල්ලට තව බරක් නිවන කියන එක මේ දරුවන් අඹුවතරන්ට කන්න බොන්න දෙන ගමන් මේ ජාතිය ගැන ආගම ගැන කල්පනා කරන ගමන් මේ නිවනකුත් ලබන්න ඕනේ කියලා අන්ධ පෘතජ්ජනයට ඒක බූරුවෙකුට අහකුරු බැටෙවුවා වගේ බරක් වෙලා තියෙනවා. ඒ නිසා එයා හිතනවා මේකට කවුරු හරි ඇවිල්ලා අපිට කියලා දෙයි අනේ මදයි ගෑණියෙක් මිනිහෙක් ගෑණියෙක් කරගෙන පවුලක් කන එකත් ලොකු දෙයක් නේ. මෙච්චර ලෝකෙ දික්කසාද වෙද්දී අපි කොහොම හරි සත්තු මරණ තොරගම් ගන්න හම්බ කරන කන ඒකත් ලොකු දෙයක් නේ. සදාචාර විදියට කියලා ඉතින් අන්ධ පුත්‍රයන්ට ඇත්තට ඒක ලොකු දෙයක්. ඒ ඔක්කොම තියෙන බලපංග මේ මගුලක් තියදී ආයේ මේ නිවනක් කියන එකක් පතාන තියෙනවා. අපි මේ හිතන පැත්ත සම්පූර්ණයෙන් වෙනස් මේක නැතුවත් බෑ. දරුවෝ ටික හදා ගන්න ඕන නිසා අල්ලි අවුලයි. අද නිවන තන්නේ කරම මේ තිත්ත බේතක් වෙලා තියෙන පුත්‍ජනයන්. ඒ ජීදී එක රකිනවා. ඒක නිකන් බූරුව අකුරුපට බූරුව අදිනා වගේ අදිනවා. නමුත් කවදා හරි මේ අන්ධ පුත්‍ජජනයෙන් කාට හරි ඇහුනොත් මේ නිවන කියන්නේම රකින්න තියෙන දෙයක් නෙවෙයි ක්‍රියාවත් කරන්න තියෙන දෙයක් කියලා ඒකට සජීවි ශාසනය කියලා කියනවා. 1956 වෙනකොට සජීවි ශාසනය තිබුණේ නැහැ. තනි කර මේක රකින්න ඕන කියන අදහස විතරයි තිබුණේ. 56න් පස්සේ ඇතිවෙච්ච බුද්ධ ජයන්තියෙන් පස්සේ ඇතිවෙච්ච විප්ලවය අවුරුදු 50ක් සමීක්ෂණ කරලා හොයලා තියෙනවා. පස් පැත්තකින් අඩු ගානේ ලංකාවේ පණපෝල තියනවා කියලා මේ භාවනාව කියන වචනේ යා ඒ ඒ ගවේෂණය කරපන්ස අතර විපස්සනා භාවනාවේ කතා කරන්නේ. ඒක නා කියනවා ඉස්සර ඒ 56ට ඉස්සෙල්ලා නැත්නම් මේ යා ගවේෂණය කරන්න ඉස්සෙල්ලා තිබුණු මතයක් තමයි මේ ප්‍රයෝජන ගැනීම සාසනයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මුළු ත්‍රිපිටකයම දැනගෙන තියෙන්න ඕන කියන්නේ. ඒ නිසා ත්‍රිපිටකේ දන්නේ නැති කට්ටිය මේවා කරන්න යන්නත් එපා. ඒක වෙනම කට්ටියකට අවිල්ල තියෙන කියලා ත්‍රිපිටකේ දන්නේ නැති අයට කරන්න බෑ. 100%ක්ම විනේ තියෙන්න ඕනයි කියලා පද්ධතියක් හදාලා තිබිලා තියෙනවා. කවුරුත් ගරු කරලා තියෙනවා ඒකට. එයාගේ මේකට පැවිදි වෙච්ච යත්තන්ට විතරයි භාවනා කරන්න පුළුවන් නේ නැත්තාට බෑ. නැත්නම් අරණ්‍යගතව පැවිදි වෙන්න ඕනේ. ඒ වගේම මේ කාලේ නිවන් දකින්න බෑ. ඒක වෙන්නේ නැහැ. පස්වෙනි එක තමයි භාවනාවක් කරනවා නම් සමතේ පමණයි. ඔන්න කරුණු පහ තිබිලා තියෙනවා මේ වයසක ඇත්තෝ දන්නව ඇති ඒ කාලේ ඇස් අරගෙන හිටියානම්. මේ මේකේ වෙනස දැන් මේ වෙනකොට මේ පහම වෙනස් වෙලා. මේක සම්පූර්ණ වෙනස් වෙලා නෙවෙයි අනිත් පැත්ත හැරිලා. අද භාවනා කරන ත්‍රිපිටකේ දන්නේ නැති අය. ත්‍රිපිටකේ දන්න කට්ටිය ඒක බූදලියට බාර අරගෙන ඒක අනුන්ට ගණ ගන්න දෙන්න හදාගෙන තමන්ගේ කරපිට තියාගෙන ඇතුලේ මොනවද කියලා දන්නේ නැතුව අන්ධකාරයේ අතින් අතට පාස් කරන මල්වට්ටියක් වගේ ත්‍රිපිටකේ පාවිච්චි කරනවා. නමුත් නොදන්න ඇත්තෝ කතෝලික මිනිස්සු මුස්ලිම් මිනිස්සු අවුරුදු 6ට 5ට අඩු ළමයි භාවනා කරනවා. ඉතින් ත්‍රිපිටකේ කරේ තියාගෙන ඉන්න කට්ටිය ඕල්මන් වෙලා බලන යකෝ අපි ළඟට ආවෙත් නෑ අපිට බඬුල් ලැබුවෙත් නෑ අපිට අපේ ඉගෙන ගන්නෙත් නෑ මෙහෙම බලපන් මුන්ට මෙහෙමත් භාවනා කළා හරියයිද කියලා. ඉතින් මේගොල්ලෝ පොඩි පොඩි කෙනහිල්ලක් තියෙනවා. ඊට පස්සේ විනය. ඔයා බුද්ධහම බාර අරින්නේ ඔක්කොමලා විනය අතින් පිරිච්ච ඇත්තෝ. විනීච්ච කට්ටිය තමයි ඒක බාර අර තියෙන්නේ. ඒගොල්ල තමයි නීති ව්‍යවස්ථා හදාන්නේ. ඉතින් බලනකොට මේ ළඟට පිස්සු පියාට්ටෝ අපිටත් ඉස්සරහින් යනවා. එහෙම හිතුවත් අපරාධ කරනවා බෑ අර මුලින් කියන කට්ටිය විතර අපරාධ කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් දැන්ට හිරගෙවල් වල ඉන්න කට්ටිය. ඒ මිනිස්සු භාවනා කරනවා. අනික් කට්ටියට කරන්න බෑ මොකද ඒ ගෙදර හිර ගෙදර ඊට ලොකුයි. හිරගෙදර ගියාම සෑහෙන පොඩි සාන්තියක් තියෙනවා. මේගොල්ලෝ කියනවා අම්මෝ පුදුම සාන්තියක් තියෙන්නේ. මේ හිරෙන් ගැලවිච්ච එක කොහෙන්ද? පෞල් ජීවිතෙන් ගැලවිච්ච එක. හරි ෂෝක්. උඹ භාවනා කරනවා. අපේ කට්ටිය ඉතින් මෙහෙ ඉඳගෙන තටමනවා කොහෙද කරන්නේ බබා වණ්ඩරමා පවුලට ලෙඩ නැත්නම් ගෑණි දික්ක සාද වෙලා එහෙම නැත්නම් මේ රට යන්න තියෙන ඉතින් වැඩ ගොඩායි අපේ කට්ටියට අර මිනිස්සු කියනවා නේ දෙයියන් ස්තුති වේවා කණ්ඩත් හම්බ වෙනවා මහා උලුගයක් හම්බෙලක් තියෙනවා විවේකයකුත් තියෙනවා උන් භාවනා කරනවා. ඒ වගේම මේ පැවිදි වෙච්ච ඇත්තෝ මේ මේ සංඝයායිල බලනකොට බුණ කියලා හඳුනන එක එක්ක භාවනා කරන්නේ ඒක තමයි ස්වභාවය. ඉතින් කට්ටිය කට අරගෙන ඉන්න අනේ කවදා අපි පැවිදි වෙන්දෝ අනේ කවදා අපි භාවනා කරන්දෝ කියලා. පැවිදි වුණාට පස්සේ ওই තීහන භාවනාවක් නැහැ. ඒක හොඳ වෙලාවට මම පැවිදෙන්න ඉස්සෙල්ලා දැනගෙන හිටියා අවුරුදු 10ක් පැවිදි වෙන්නේ නැතුව භාවනා කරුවා. ඉතින් ඒ කාලේ හැම කෙනාම මයිදියා වපරහෙන් බැලුවා. එහෙම කොහොමද භාවනා කරන්න පැවිදිලත් නැහැ ත්‍රිපිටකේ දන්නෙත් නැහැ සිල්පද කතාවක ඉන්නෙත් නැහැ මට හොඳ වෙලාවට ධම්මික ආමඳුර කිව්වා සිල්පද රැකපන් කියන්නේ නැතුව භාවනා කරපන් කියන්නේ නැතුව අඟවන්න එපා කාටවත් ඇඟෙව්වොත් තමයි බුද්ධහන් අයිතිකාරයෝ අපිට කුත්තුව ගහලා බලන්න හදන්නේ මේ මෙයාට තියනවාද මේක කියලා ත්‍රිපිටකයේ තියනවාද පැවිදි වෙලාද විනය තියනවාද කුත්තු කරලා එන්න හදනකොට ඒගොල්ලෝ කුත්තු කරන්නේ ඒගොල්ලන්ගේ අරසාවට නිසා විනය ප්‍රශ්නේ හෝ දැනුම ප්‍රශ්න හෝ පැවිද්ද හෝ සමතේ හෝ සමතේ කරන කට්ටිය <clears throat> වෙනම බල කඳුරක් පිළලා තිනවා විපස්සනා කරන්න බෑ අපින් අපෙන් අවසර ගන්න නැතුව අපි ලයිසන් දෙන්න ඕන. ඒ කට්ටියට මේ ධ්‍යාන හතරවත් අපි ළඟට ඇවිල්ලා ඉගෙනගෙන යන්න ඕනේ. එහෙම නැතු කොහෙද මේක එක්කන අතර මෙතන කඳුරු ගහන භාවනා කරන්න ඉව කරන්න පුළුවන්ද මේක සාසනේ හරියට කේන්තියක්. ආ පුංචි නන්නේ. ඊට පස්සේ කට්ටියක් කියනවා මේ මේ ගෞතම බුද්ධ සාසනේ ඉවරයි. අර ලස්සනට ඉස්සරහට මෛත්‍රී බුද්ධ ශාසනයක් කියනවා ඉන්ටර්සිටි කෙනෙක් වගේ කෙලින්ම ගිල නිවනට යන්න පුළුවන් මේ කාලේ අපි ඔය දානයක් දීගෙන කඩින පිංකමක් කරගෙන පිංකමක් කරගෙන ඒක ලස්සනට කරමු පහන්තිරේ පවා කහ වතුරෙන් හොදන්න ඕන හොදලා හුස්ම අදින්න නැති වෙන්න වේලන්න ඕන ඒක මිරිකන අඹරනකොට මොකද දිහා බලන්නත් ඒවා තෙල් අරගෙන ඉවරලා කහ වතුර දාලා කහ වලින් බෙලම ඔක රත් කරන්න ඕන ඒ ගෑනු කට්ටිය කිට්ටුවටත් ගන්න එපා. එහෙල තෙල් වෙනම හදන්න ඕනේ. පහන් මල් නෙලනකොටවත් බිම දාන්න එපා. ඒක පිරිසුදු පැනින් දෝවල කරලා ඒක වෙනම තියන්න ඕනේ. ඒල එක අණ්ඩට කට්ටිය සාදු කියන්න ඕනේ. ආවට ගියාට සාදු කියන්න එපා. ඔක්කොමලා নমස්කාරය කියන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මොකද මේ මේ ටික නැතුව මෛත්‍රී බුදුහාමුදුර කාට යන්න බැරි වෙයි කියලා. මම මේ වදියේ උපයත පාසාත්මකව උපහාසාත්මකව කතා කරන්නේ ඒව නරක නිසා නෙවෙයි. ඒක නරකෙචනා නෙවෙයි ඒක හොඳයි. ඊට හොඳ දෙයක් තියෙනවා කියන්නේ මේ යන්නේ. ඊට වැඩි හොඳ දෙයක් තියෙනවා. පහම නැති වුණාට මේ කියන සීක පුද්ගල తত্ত্বය අත්විඳින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම කට්ටිය සාකි කරගෙනයි මම මේ කතා කරන්නේ. ඒක මට කිව්වේ මම ත්‍රිපිටකය දන්නෙත් නැතුව අමු ගිහියෙක්ව ඉන්න කාලේ හිතුවක්කාරකම් කරද්දී ඒ හාමුදුරුවොත් එක්කත් රණ්ඩු කරද්දී මම කොම්බ මල් කොච්චර හිතුවක්කාර වුණත් මෙන්න මේ වේදී කරලා බලපන්. ඔබ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවද කියලා දන්නවද කියලා බලපන්. ඕක තමයි නිවන කියන්නේ. මෙලෝ යකෙක් පිළිගනීද? මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නකම ඉතින් මං කෝ එක්ක ඔබ වහන්සේට වැරදිලා. මොකද මට බුද්ධ ආමර ක්‍රෙඩිට් එකක් තියෙනවා 10 පන්ති. ඉතින් අපිට ඕක කියලා දෙලා නැහැ නේ බුද්ධ ආගම. මේ ආමරෝ කතෝලික ආගමක ඉඳලා පාවිච්චි වෙච්ච ආමරෝ කෙනෙක්. එහෙම කරන්නේ කොහෙද කියලා. ඒකනේ කියන්නේ ඔයාලට කිව්වට තේරෙන්නේ නැහැ කියලා. මේ නිවන පටිසම්භිදා මාර්ගයේ පස් පොලක සඳහන් කරලා තියෙනවා. පහාන, විරාග, නිරෝධ කියන පදේ ඉතින තදංග නිබ්බුති කියලා එකයි එක චිත්තක්ෂණයක හිත වර්තමානයේ තිබ්බනම් ඒකට කියනවා තදංග නිබ්බුති කියලා තදංග නිවන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණේ ඒක නිවන. අවිදින වෙලාවේදී අවිදින බව දන්න ඒ චිත්තක්ෂණේ දන්නවනම් එතනදීම ඒක නිවන. කෑම කනකොට දන්නවනම් මම දැන් කෑම කනවා ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නව නෙවෙයි හිටගෙන ඉන්නව නෙවෙයි ඒක නිවැරදි. ඊට පස්සේ දත් මදින වෙලාවේ දන්නවනම් මම දැන් දත් මදීම කරන්නේ ඒකමයි 100 100ක් මම ඒකේ ඉන්නේ කියලා නිවැරදි. නාන වෙලාවේදී දන්නවනම් මම වෙන දෙයක් නෙවෙයි නානවා කියලා ඒ චිත්තක්ෂණේ නිවැරදි. ඒක කියනවා තදංග නිබ්බුදි කියලා ඒ චිත්තක්ෂණේ තද්ද අංග. නමුත් ඒක පිළිබඳව පිළි අරගන්න ඒක විග්‍රහ කරන මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අභිධර්ම පිළිබඳව බුරුමෙන් පිළිගන්න මහා ආචාර්යවරයෙක්. අටුවාව 100ක් පිළිගන්න ආචාර්යවරු. ඒ ස්වාමීන් වහන්සේ කතා කර මේ තදංග නිබ්බුතිය පෘථග්ජනයට තේරුම් ගන්න බෑ. වර්තමාන මොහොත පිරිසිදු බව වර්තමාන මොහොතට දැනගන්න බෑ කියන මූල ධර්මයේ මත. වර්තමාන මොහොත පිරිසුදු වුණාට ඒක පිරිසුදු මොහොතක් බව සංසන්දනාවත්ම දැනගන්න වර්තමාන මොහොතට බෑ. ඒක ඔප්පු කරනවා නැත්නම් ඒක ඔප්පු කරන සාධක කියනවා මහායාන සූත් මේ මේ නිදර්ශන වලින් අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න බෑ. අපේ ඇහැ අපේ ඇහැ දක්වන ලෝකය අපි දැක්කට අපේ ඇහැ දකින්න අපිට කණ්ණාඩියක් බලන්න ඕන. නැත්තම් වෙන කෙනෙක් දකින්න ඕන අපිට ඇස් දෙකක් තියෙනවා කියලා. ඇස් දෙකට කවදාකවත් ඇස් දෙක පේන්නේ නැහැ. ඒ නිසා පිරිසිදු චිත්තක්ෂණයට ඒ චිත්තක්ෂණයම මන් දැන් පිරිසිදුයි කියන එක තේරෙන්නේ නැති කෙනා අපි පෘථජ්ජනය කියනවා අසුතවත් කියලා කියනවා. අහලා නැහැ මේක. අසුවිරු ඥානයක්වත් නැහැ යාට. ඒ නිසා අපි අනුකම්පා කරන්න ඕන. දෙක මේ වජ්‍ර කියලා කියලා කියන්නේ දියමන්ති වලට ලෝකේ හයියම දේ විදුරක් පවා ලියන්න පුළුවන්. ඒක හැදෙන්නේ ගලෙන් ඒක හැදුනාට පස්සේ ගල ගල විනාශ කරන්නේ මේ දියමන්ති වලින් තමයි. දියමන්ති වලින් කඩුවක් හැදුවයි කියලා කියන්නේ. ඒකල හොන්දට මුවත් කෙරුවට පස්සේ ඒ කඩුවේ මුණත ඒ කඩුවෙන් කපන්න පුළුවන්ද කියලා දීමන්ති කඩුවක මුණත හොන්දටම ලෝකේ තියෙන ශක්තිමත්ම කැපෙනම දේ ඒකෙන් කඩුවේ මුණත කඩුවේ කපන්න බෑ. ඒ නිසා මේ ඇඟිලි බිත්තරෙන් ඇඟිලි බිත්තරේ අල්ලන්න බෑ. ඒකට වෙන ඇඟිලි බිත්තරකින් අල්ලන්න ඕන. අටුවචාන් වංශ බින්න තමන්ගේ ඇඟිල්ල කෙලවර ඒ ඇඟිල්ල කෙලවරෙන් අල්ලන්න බෑ. ඒක අල්ලන්නේ වෙන මේක හැප්පෙන්න ඕන. එතකොට දන්නවා ඇඟිලි පිටරේ කියලා. ඔන්න නිදර්ශන තුන පෙන්ලා කියනවා මේ තදංග නිබ්බුති කියන එක හැමදෙනාම බුද්ධි විඳිනවා. අසුතවත් පුතඥ බොහෝ විට බුද්ධි විඳිනවා. එයා ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න බැරි නිසා අව탁සිරු කරනවා. ඉන්න චිත්තක්ෂණයේ පිරිසුදු බව දැනගත්තට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ යාට. ඉතින් ඒ නිසා යා කියනවා ඉන්න ඇති වෙන්නත් ඇති මට නැගේ තේරෙන්නෙත් නැහැ. මම මේව මට බුද්ධියකුත් නැහැ දන්නෙත් නැහැ කියලා. ඒක ඒ ඒ ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි බව බුද්ධිය නැති බව මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ තේරවාද මූල ධර්මෙන් සාධනීය කරන. මොකටද ඒ? ඒ පෘථජ්ජන බිම දාලා පාගන්න නෙවෙයි. මේකෙන් ගොඩ එන්න පුළුවන්. කොහොමද ගොඩ එන්නේ? එක දිගටම චිත්තක්ෂණ හතරක් පිරිසිදුව තියාගලා බලන්නේ කියනවා හිත. එක දිගටම චිත්තක්ෂණ හතරක් තිබ්බොත් පස්වෙනි චිත්තක්ෂණ කියන්න පුළුවන් ඉස්සල තිබුණ චිත්තක්ෂණ හතරේ වෙනසක් තිබ්බයි කිය. පිරිසුදුව තිබ්බයි කිය. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ මේ හතර පහ දාන්නේ න්‍යායකට හැටිය මම ඒ න්‍යාය පිළිගන්නව නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ මොකද අභිධර්මයේ සහ අටුවා විස්තරයේ කියනවා චිත්ත වීදියක් විස්තර කරනකොට යම් කිසි හැල්මක තියෙන හිතක් නිින්දක තියෙන හිතක් කියමු. වේදනාවක තියෙන හිතක් කියමු. මොන හරි හැල්මක තියෙන හිතකට මොකක් හරි ඇවිල්ලා පිටින් වදිනකොට ඒ හිතේ තියෙන පැවැත්ම හෙල්ලුම් කරනවා. මකුළුවේ කරබන මුල්ලරලා ඉන්නකොට මකුරු දැලේ සතෙක් ඇවිල්ලා වදිනවා. වදිනකොට මකුරු දැලේ කම්පනයක් ඇති වෙනවා. කම්පලයක් වෙච්ච ගමන් මකුළු වල තියෙන පුදුමාකාර සංවේදී භාවයක් එකපාරට නිඳ කඩලා ඒ ගොදුරට පයින්. ඒ වගේ තමයි භවංග චලන භවංග උපච්ඡේද කියලා මකුළු දැලට භවංග කියන වචනයක් මකුළු දැලක් හිතලා දැලට භවංග කියන වචනයක් අටුවාචාන් වහන්සේ දානවා මේ රූපකේ පෙන්වන්න නිදර්ශනේ පෙන්වන්න ඉස්සලා මේක හෙල්ලෙනවා හෙල්ලුණාට පස්සේ නිින්ද කැඩෙනවා භවංග භවංග චාන භවංග උපච්චේ. ඊට පස්සේ ආ චෙක් කරලා බලනවා මකුළු දැවේ කොයි තැනටද මේ සතා ඇවිල්ලා වැදුනේ කියලා. ඒකට මකුළුව වැඩි වෙලා ගන්න බෑ. මොකද ඒ සතා වැටිච්ච ගමන්ම පැල්ල යන තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා පංච පංචද්වාර වජන ద్వාර පහයි තියෙන්නේ. ඇහ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා. මේ පහෙන් කොයි එකටද මේ සතා ආවේ? අරමුණ ආවේ කියලා ආවර්ජනය කරලා බලනවා පහට. එතකොට නිදර්ශනයක් දෙනවා ඇහැට රූපයක් වැටලා කියලා හිතන්නකෝ. එතකොට චක්කු විඥානේ පහළ වෙනවා. හිත ඇහැට යනවා. මකුලුවා ඒ ගොදුර තියෙන තැනට යනවා. ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ එයා ඒක පිළිගන්නවා ඇහැටමද කියලා. නින්දදී ආයි දකින්නව නෙවෙයි මේ මසසට දකින්නවා වර්ණ సంతානයක් බාහිර ආරම්මණයක්. එතකොට එයා කියනවා අර්ග සම්පටිච්චනය කරනවා. පිළිගන්නවා. දකින්න ඇහැ මේ ඇහැ දකින්න වර්ණය සහ සටහන පිළිගන්න කන සද්දේ. මේ විදිහට පිළිගන්නවා. ඊට පස්සේ තීරණයක් ගන්නවා. හීනෙන් වෙච්ච එකක් නෙවෙයි. මේක මසැසට ආපු වර්ණ සටහනක් කියලා. කනට ආපු ශබ්ද තරංගයක් කියලා. නාසයට ආපු ගඳක් කියලා. දිවට ආපු රසයක් කියලා. කයට ආපු පහසක් කියලා. ඉතින් මේ ටික පහු කරුවට පස්සේ තමයි කියන්නේ හිත සහතික කරගන්නේ Tamanට මේ මේ නිදාගෙන හිටපු මම දැන් බලන්නෙක් බවට පත් උනායි කියලා. අන්නේ ක්‍රියාවලියට මහසි ෂැඩෝ සඳහන් කරනවා චිත්තක්ෂණ හතරක් යනවා. ඒ නිසා හතරක් ගියාට පස්සේ තමයි අර වෙච්ච කම්පණය මොකද්ද කියලා දාන්නේ. අන්නේ වගේ කම්පණ නොවන තැනකට හිත ගියයි කියලා හිතමු. මොනම අරමුණක්වත් නැත් තැනකට. ගියාට පස්සේ දැන් මගේ හිතේ අරමුණක් නැති බව තේරුම් ගන්නත් ඒ අරමුණ නැති බව දිගට ගැම්මට යන්න ඕනේ. යහයට යනකොට හතරවෙනි පස්වෙනි චිත්තක්ෂණයේදී ඔයගෙන් චිත්තක්ෂණය මොකද්ද කියන එකත් මම උත්තර දෙන්න යන්නේ නැහැ. භවංගය කියන එකට මම උත්තර දෙන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් මොනක් නැමේ මේ මේක මේක මොඩල් එකක්. මේක මහා මේ අටුවා පිළිගත්ත මහසිසාඩු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු මොඩල් එකක්. මෙන්න මේව තමයි හිත වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා තදංග නිබ්බුතිය තදංග පහාන තදංග නිරෝධ කියන මේ ධර්මතාවේ අපි නිතරම ගත කරනවා. කෙලස් නැති විඳීමක් නැති මධ්‍යස්ථ තැනකටලා ඉන්නවා. ඒක අපි කවදාවත් නිවන බව දන්නෙත් නැහැ මොකද අපිට ඇඳලා තියෙන නිවන කහා පාට දිලිසෙන ඉනිමගකින් උඩට ගියාම පේන්න තියෙන එකක් කියලා ඇඳලා පෙන්ලා තියෙනවා. අන්න මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව තියෙන තාක් මේ නිවන කියලා කියන්නේ කරදරතොර තනක් කියන එක තේරුම් කරගන්න බෞද්ධයා කැමති නෑ අනික ඕනම කෙනෙක් කැමති. බෞද්ධයාට අන්දලා තියෙන්නේ මේ කවලා තියෙන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. ඒක නිසා අපි අපපටිපත්‍ය අවිද්‍යාව කියලා නොදන්නකම නැති කරලා දෙන්න ඕනේ බෞද්ධයයි. ඔගොල්ලෝ අල්ලාගෙන තියෙන්නේ අම්මා පෙන්ලා තියෙන නිවන තාත්තා පෙන්ලා තියෙන නිවන බුහාමුදුරුවෝ පෙන්ලා තියෙන නිවන නෙවෙයි බුදුහාමුදුරුවෝ නිවන කියන්නේ මේ කරදර නැත්නම් අසහනෙ නැති නාතතේ නැත්නම් ඒක පැත්තක තියේදී මොනවද මේ හොයන්නේ හොයන එකම ආතතියක්. හොයන එකම අසහනයක නිසා පෘථජ්ජනයට නිවන කියන්නේ ගමන් මල්ලට තවත් gadol කැටයක් වගේ. මම ෆාම් එකේ වැඩ කරන කාලේ ඉතින් අපි එක එකනා බාහිරින් වාට නිවාඩු යනවා. ඉතින් හරි ආසයි අර එළියට ලයින් මොකෝ ඇතුලේ ඉනකොට පැය 24න් වැඩ. ඉතින් දෙල්ල මෙතන ඉල හන්දියට යනවා වගේ යන්නත් ඕනේ. ඊට පස්සේ මම පෙරදිනේ බහලා ගෙදර යන්නත් ඕනේ. ඉතින් හැන්දෑවේ පවරුවක් විතර වැඩ කරලා ගියාම නැත්නම් හැන්දෑවෙලා ගියාම ගෙදර යනකොට 10 10 විතර ඉතින් හරි ආසයි වැඩ ඉවරලා ගෙදර යන දවස්. ඉතින් යනකොට අර එකෙක් කිටි අපි ගාව ෆෝමන් කෙනෙක් අරුගේ ගමන් මල්ලට gadol කැටයක් දානවා. එහෙම නැත්නම් මේ බොරළුගල් බෑග් එකට පුරලා දානවා. ඉතින් අරු බෑග් එක ගත්ත ගමන් දිව්ව බස් එක අල්ලගත්ත ගියා බස් එකෙන් බැස්සා මේක කර ගහගෙන දුවනකොට මම දැන් පෙර දිනෙන් බෑලා රෑ 10ට විතර ඇති එනවා. ටෝච් එක ගන්න ගිහලා අත දානකොට වදිනවා gadol ගැටි එක අත. ඒත් දැන් මේක මෙච්චර දැන් ගෙනල්ලා ඉවරයි. බරු ඔක්කොම ගෙනල්ලා ඉවරයි. කල්පනා කරනකොට මට මතක් වුණා මේක වෙන්න ඇති වැඩේ කියලා ගත්ත gadol ගැටේ දීවල ගහපුවාම ඇල්ලක් තිබුණා ඇල්ල කාගෙන <laughs> ගියා gadol ගැටේ. එතකම්ම ගෙනල්ලා. හදිසි නිසා කලබලේ නිසා ගෙනල්ලා. දැන් ওই බෞද්ධ ගාවතේ ගමන් මල්ලේ තියෙන නිවනත් ওই වගේ තමයි. කවුදෝ දාපු බරක් අරගෙන ඇවිදිනවා. දන්නෙත් නෑ හාංකා විෂයක්. දාලා තියෙන්නෙත් නිවන ගැන දන්නේ නැති කෙනෙක්. අප ගෞරවයෙන් කරලා තියෙන්නේ. උස්සගෙන ගිහලා තියෙනෙත් ගෞරවයෙන්. කවදා හරි තේරුම් ගත්ත දවසේ මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවක මම හිටියේ කියලා මට කියන්න වෙනවා එයාගේ බෞද්ධකම හැලෙනවායි කියලා. ඒකට හරිය තරහයි සිංහල බෞද්ධයා. බෞද්ධෙක් කියලා මේ කරන්න බෑ මොකද අපේ ඔළුවට දාලා තියෙනවා නිවන කියලා එකක්. ඉතින් ඒ නිසා මේක විස්තර කරනට අටුවාචාන් වංශ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි මේ Hindu ආගම ආදී මිත්‍යා දෘෂ්ටික ආගම වල තියෙන නිවන අපේ නිවන ගැන නෙවෙයි කියලා කියන්නේ හරියට අටුවාචාන් වංශේ නිවන දන්නවා වගේ. ඒකට සැක කරනවා මේ දැන් ඉන්න කට්ටිය එයත් දැකලා නැතුව අරක නෙවෙයි මේක නෙවෙයි කියන්නේ අටුවාචාන් වංශට අයිතිවාසිකමක් නැහැ. සුත්ත නිපාතේට කුද්දක නිකායට අටුවා ලියපු අටුවාචාන් වහන්සේ සාමාන්‍ය භාවනා කරපු කෙනෙක් බව පිළිගන්නවා. බුද්ධඝෝසාචාන් වහන්සේ අඩු ගන්න ධානයක්වත් ලබන්න නැති බව පිළිගන්නවා. උන්වන් තමයි ගොඩක් লীලා තියෙන්නේ. උන්වහන්සේ කියන ඔය කියන්නේ නිවන බුදුහාමුදුර අපේකට නෙවෙයි අනික්කවට කියලා. ඉතින් ඒ නිසා මේ නිවන කියලා තියාගෙන ඉන්න එක තදංග නිබ්බුතිය පැත්තෙන් විස්තර කරනකොට සම්පූර්ණ හැවහැලෙනවා. රූපාන්තරණයකටපත් වෙනවා. යම් චිත්තක්ෂණයක මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒකට සමාදම් වෙනවා නම් අනේ මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නවා කියලා ඔච්චරයි තදංග නිබ්බුති කියන්නේ. හුස්ම ගන්න වෙලාවේදී දන්නවනම් මේක හුස්ම හෙලනවා නෙවෙයි. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම නෙවෙයි. සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි ආස්වාසය කියලා අන්නේ දැනීම තියෙන තාක්කල් හිතට කෙලෙස් නැහැ. රාගයක් එන්න බෑනේ හුස්ම ගන්නවා කියලා දැනනකොට හුස්මට රාගෙ නැහෙනේ. ද්වේෂයක් එන්නත් බෑනේ. හුස්ම කියන එක වෛර කරන්න පුළුවන් දෙයක් නෙවෙන්නේ. ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා දන්න දැනුම තියෙනකොට අවිද්‍යාවක් තියෙන්නත් බෑනේ. නිදිමතක් තියෙන්නත් බෑනේ. එතකොට ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දන්න ඒ චිත්තක්ෂණයේ කෙලෙස් තුනම නෑ ප්‍රධාන කෙලෙස්. මෝහ පටල සියල්ලම කැපිලා යනවා. නමුත් ඒ යෝගාවචරය දන්නේ නැත්නම් ඒක තදංග නිබ්බුතිය කියලා. තදංග පහණේ කියලා ප්‍රහාණය මෙතන සිද්ධ වෙනවයි කියලා ඉතින් යාට ආනිසංස නැහැ. යා කරනවා සද්ධාවෙන් කරනවා එතෙන්ටත් යනවා. ගියාට සමාදම් වෙන්නේ නැතික මේ අඩුපාඩුව තියෙනවා. ඒ අතින් බලන පෘථජ්ජනේ හරීම අසාධාරණ තැනකටපත් වෙලා තියෙනවා. සුතවත් අරිය ශාවකයා වරින් වර අහලා අහලා අහලා අහලා දවසක හිතෙන්න පුළුවන් යකෝ මම මේ විදිහට නම් හුස්ම රැලි කීයක ඉඳලා තියෙනවද මට දැනුන්නේ නැහනේ. දැනෙන්නෙත් නැහනේ. මං කොහොමද මේක හිතට වද්දාගන්නේ කියලා මේ කියන හාමුදුරන්ට තේරිලා කියනොත් ඇත්තට ඒක ඇත්තද බොරුද මට මේ වර්තමාන මොහොතේ ඉන්න වෙලාවක ඒක අත්දැක ගන්න පුළුවන්ද පුළුවන් වෙනකොට ඒ ලැබෙන අත්දැකීම මම අර හිතාන හිටපු නිවනද නැත්නම් මං හිතාන දාන හිටියේ නිවන කියලා මහා උදාාර දෙයක් මේ හුස්ම ගන්නකොට හුස්ම ගන්න දන්න ගන්නවා කියන එක ඉතින් ඒක නිකන් සාහනේ කංකුම් වගේ දෙයක් නේ පොළට ගියොත් හැමදාම තියෙන දෙයනේ ලාභම එළවලුව ඉතින් ඒ නිසා මේ තදංග නිබ්බුතිය තේරුම් අරගත්තා නම් කවුරු හරි ඉඳගෙන ඉන්න එක නෙවෙයි. මේ අතප්පිට අතක් තියාගෙන ඉඳගෙන ඉන්න ලැබුණත් පෙරකල පිනකට. කඹුරන අපට අපි විසින් අවස්ථාව දුන්නොත් නලියන දඟලන අපට බුද්ධ ශාසනයක් පහළ බුදුහන් කරන හිතක ඉඳගන් උතන. කකුල් කකුල් දෙනම අතකුල් අතියකනේ. ඔහිටම කියලා අපිට වෙලාව දෙන්න බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් අපි ආදාර කරයි. අපි විහිං කරනවා නම් අපේ දරුවෙකුට හරි අනුකම්පා කළ මොනවද කරයිද? අම්මට තාත්තට ඔක් කියයිද? අපි කරයිද? ඒක අනුසානුමෝදන් වෙන දුර්ලභෝ manuss බුද්ධෝපාදෝ දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ දුර්ලභා කන සම්පatti. මේ ලැබිච්ච දුර්ලභ ක්ෂණ සම්පatti බුද්ධ විදින කට්ටිය මම මේ අවුරුදු 40ෙම නොදකින ගණන්. කිසි කෙනෙක් හිතන්නේ මේ ඉඳගන්න ලැබිච්ච එකම ලොකු පිනක්. මම දැන් ඉඳගෙන ඉනවා ඒ තව මොනවද කතා කරන්නේ? මේක නිබ්බුතිය කියලා දන්නවනම් නැත්නම් නිබ්බුතිය දොර විවෘත වෙන තැන කියලා දන්නවනම් තදංග වශයෙන් මේක ඕ අඟුලි මාලටත් යන්න පුළුවන්. ඊට ගෙදර කෙනෙකුට ඉන්නත් යන්න පුළුවන්. දුක්ඛිත කාන්තාවකට යන්න පුළුවන්. සාන්තුරිකට යන්න පුළුවන්. අන්‍යාගමකටත් යන්න පුළුවන්. තිරිසෙනෙකුට බෑ. යක්ෂයෙකුට බෑ. ප්‍රේතයෙකුට බෑ. එනිසා මේක තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ. මේ තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. අපි ක්ෂණ සම්පත්තිය ආගේ කරන්න දන්නේ නැත්නම් නිවන් ලැබෙනකොට කහා පාට පේන්න උඩ යන්න ඕනේ 18 රියන් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේලා එන්න ඕනේ. මේ විකාර නම් බලාපොරොත්තු වෙන්නේ මනුස්සයාට අඩු ගන්න සතියවත් තියනවාද කියලා බලන්න. වර්තමාන මොහොතේ හිත තියන්න තියා. හිත තියෙන එක අගේ කරන්න තියා. සතියක් නැහැ. ඒ නිසා පුළුවන් වෙයිද අන්ධ පෘතජන කෙනෙකුට මේ තදංග නිබ්බුති කියලා මේ නිබ්බුතියේ තියෙන හත් පහෙන් පළවෙනිම එක චිත්තක්ෂණ වශයෙන් අපේ හිත නිවන් දැක්කේ නැත්නම් මේ ජීවිතේ නඩත්තු කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආස්වාසින්දල ප්‍රසවාසයට යනකොට හිස්තන හරහා ගියේ නැත්නම් මේ ආස්වාස කියන අතතියත් ප්‍රසවාස කියන අතතියත් අපි පෙරල මරලා විනාශ කළා තමයි. නමුත් මේ දෙක අතරමැදින් යනකොට ඒ තියෙන හිස්තන නොදැනෙන හැටි බලන්න අපිට. අපිට අත්දක ගන්න බැරි හැටි අද්දක ගත්තත් කවදාවත් ආනාපාන සති භාවනා විස්තරයකට ඒක දාන්න නැති හැටි කියවෙන්නේ නැති හැටි කියුණත් ඒක වැරදිලා වැටෙන හැටි ඒ විතරක් නෙවෙයි ඒක තේරුම් ගන්න ආනාපානෙම කොච්චර කරන්න වෙයිද සතිය යුක්තව කියලා අහලා කරලා යම් වෙලාවක දැනගත්තොත් මේ හුස්ම ඉවර වෙලා 100ට 100ක්ම නිවන් දැකලා තමයි හුස්ම ගන්න එක ඉවරලා පිට කරන්නේ ඒ දෙක අතරමැද මේ තදංග වශයෙන් තියෙන මේ දේ නොදකින්ද නොකියන්ද නෑහෙන්න අමානසිකාරයෙන් නොයදෙන එක තමයි කියන්නේ අවිද්‍යාව කියලා. ඊ අවිද්‍යාව ಜಾති දෙකක් තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ අහලා නැහැ. මේ අපි ඉන්නේ නිවනේ කියන එක අහලා නැහැ. මේ අපි ඉන්න කෙලෙස් සහිත සිටිවිලි ලක්ෂ කෝටි ගානේ දසලක්ෂ දෙකල කෝටි ගාණක් තියෙන නිවනේ. දන්නේ ඒක කවුරු හරි කිව්වහමත් කියන ඔය කට කහනවට කියන කතාවල් එහෙමනම් බුදු කෙනෙක් මොකටද පහළ වෙන්නේ කියලා. නෑ බුදු කෙනෙක් පහන ඕක කියලා දෙන්න තමයි. මේක හරියටම එතන ඉන්න වෙලාව ඒක දැනගන්නවා කියන එක කන කැලිස් බෑවෙක් වියසිදුරින් අහස බණ්ඩොඩිය අමාරුයි. කවදා හරි කොතනක හරි කාට හරි තේරෙනොත් මේ ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉනවා දකින්නක නිවන තියෙන ලැබෙන බාට මට පෙර නිමිත්තක් මට පින තියෙනවා කියන එකට ලකුණක් කරගත්තොත් මේක ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය පාටපත් වෙනවා. ඊට පස්සේ යා උත්සාහ කරાવી දවසේ ඉරියව් කීයකට තමයි මේ ඉරියව්ව තියෙන බව දන්නවා. හුස්ම ගන්නලා හුස්ම ගන්න බව දන්නවා. හෙල්නකොට හෙල්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. කතා කරනකොට කතා කරන බව දන්නවා. මේන මේ විදිහට මතුවෙන මතුවෙන අරමුණේ එතන එතන ස්පර්ශය සතිය අප්‍රමාදය ප්‍රමෝදය ප්‍රීතිය තියෙනවා නම් ඒ කියන්නේ වැඩි තක්සේරු කරනයි කියනවා අපි නියමන් ලැබලමයි ඉපදිලා තියෙන්නේ. එක එක්කත් දන්නේ නැහැ. එක එක්කත් හොයනවා මේක උඩ ඉඳගෙන. මේක පාගගෙන. ඉතින් කොයිලාට මේ තදංග නිබුතිය පිළිදෙන අර්ථකතනේ බල්ලා නෑ හරි මම ත්‍රිපිටකේ දන්නේ නැහැ තමයි මම පැවිදිලා නැහැ තමයි මම ආරණ්‍ය වාසී සංඝයානේ වෙන්නේ තමයි මම සීලේ නැති වුණා තමයි මම සමතේ කරපු එක නම තමයි මම අයිති උදාහරණ පැතුවා තමයි නමුත් මම දැන් මේ ඉන්න වෙලාවේදී මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවා මම මේක ප්‍රත්‍යක්ෂණය කරන්න මේක පොඩ්ඩක් අපි කියන්නේ තප්පර හතරක් කියලා කියමු චිත්තක්ෂණ හතරක් කියන එක අල්ලන්න බැන්න මට පුළුවන් මේ ඉරියව්ව එහෙම පවත්තන්න ඒ මැදිහත් කරගත්ත කඹය විදිනා වගේ නැගිටවා ගත්ත මේ හිත ඒ ඉරියව්ව මානසිකාරය අප්‍රමාදේ පවත්තන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ එක්කෙනෙකුටවත් බැරි නෑ. ඒ වගේම මේක පවත්ත ගන්න ඕන ක්‍රමසා විදි අතින් අපි ඔක්කොම සමානයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක තදංග නිබ්බුතිය බව නොදන්නකම. ඒකට කියනවා අසුතවත් පුතුජණයයි කියලා. අසුතවත් පුතුජණයට හෙටවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මොකද එයා කොයි වෙලාවෙත් වැඩේ. අවිෂින් පටවගෙන තියෙනවා මට අර යුතුයකම තියෙනවා මේකේ තියෙනවා බෑ කරන්න බෑ බණක් අහන්න ඉඳගෙන ඉන්න වෙලාවක් නැහැ. ඇහුවත් මේ වගේ බණ නම් ඕනෙම නැහැ කියලා. ඕන කරලා තියෙන ඕන ජාතක කතාවක් පිළිබඳ කතා කරලා දිවි ලෝකෙට යන පාර ඇඳලා දෙනවා නම් දැන් දානයක් ගැන කතා කරනවා නම් නිදි කිර කිර හරි ඉන්නවා අත් දෙක උඩ තියාගෙන. දැන් මේක වෙලා තියෙන ඔලු උඩටම ගෙනත් දානවනේ. කවුරුත් නැහැ මමමයි. ඉන්න හිටියව දැනගන්න එක ඔබට පුළුවන් ද චිත්තක්ෂණ හතරක්, තප්පර හතරක්, විනාඩි හතරක් එක දිගට ඉන්න. අන්නේ විනාඩි හතර ඔබ ඉන්නේ සතුටින්ද? පරිඤ්ඤයද? දැන් මල වාතයක් මල හෝන්තුාවක් මේක මේ ඉඳගෙන ඉනවා තමයි යෝක මොකටද කියලා ඒක කරදරයක් කරගෙන උරචක්‍ර මාලාවක් කරගන්නවද කියන එක තමයි සත්පුරුසා සත්පුරුෂකම කියලා කියන්නේ. සත්පුරුෂයෙක් බොහෝම සතුටින් බාර ගන්නවා. බුද්ධෝත්පාද කාලේ තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභය තියෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා. මොකද්ද? මම මේ අසුචි වලක හිටියත් ඉන්න බව දන්නවා. ගන්ධකෙලිය හිටියත් වැසිකෙලිය හිටියත් ඉන්න බව දන්නවා. මේ දැනීම මේක ජම්ම උරුමයක්. මනුෂ්‍යයන් ජම්ම උරුමයක් ඔක්කොටම සමාකාරව තියෙනවා. මේක දිගට පවත්වන එකට කියනවා සාමාන්‍ය බුද්ධිය කියලා. ඔක්කොටම සාමාන්‍ය බුද්ධිය තියෙනවා. නමුත් අපි එතෙන්ටද යොමු කරලා තියෙන්නේ මේ භාවනා ජීවිතේ. අපි එතෙන්ටද මේ ත්‍රිපිටකය ඉගෙනගෙන යන්න හදාන්නේ. අපි එතෙන්ද මේ මෛත්‍රී බුද්ධ ශාසනය අපව යන්න හදන්නේ. එහෙමනම් ත්‍රිපිටකන ගත්තේ නැහැ කියලා මේක කරන්න බැරිද? මෛත්‍රී බුද්ධ ශාසනය තාම ආවේ නැහැ කියලා කරන්න බැරිද? කරන්න පුළුවන්. මේක පෙන්ලා දීපුවාම වැඩියෙන්ම මේකට සතුට ඇති වෙන්නේ අපරාධකාරයාට. පයියෝ මං කොච්චරද පශ්චාත්තාප වෙවි හිටියනේ මෙතෙක්කල් මම මෙච්චර අපරාධ කරුවයි කියලා මටත් යන්න පුළුවන්. වෛශ්‍යාවකට කියලා දුන්නොත්. ඔබ ලෝකයේ මේ විදිහට නොමග යවනවා. අට උඹට උනත් ඉඳගෙන මේක ලබන්න පුළුවන් කියලා. වාසකුට්ටි කෙනෙකුට අසුචි වල හොදන කෙනෙකුට බහපිරිසිදු වැඩක් කරන්න. නමුත් ඒ කරනකොට දැනගන්න පුළුවන් කියලා. රජවරුත් ඉන්නේ පුදුමාකාර දුකක. රජුරන්ට කිව්වටම රාජනීතිය ක්‍රියාත්මක කරලා රාජවද දුන්නට උඹට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා අර අසුචිව කරන එක වෛශ්‍යාවයි අර අපරාධ කරපෙකන් රජුරන්ටයි සමාන රසයක් තියෙන වර්තමාන මොහොතේ මේක මේ තදංග නිබ්බුතිය නිවනේ පෙරමේක ලකුණක් කියලා තේරුම් අරගන්න පුළුවන් නම් එයා පැහැදිලිවම සීක භූමියට වැටෙනවා. හික්මෙන්නේගේ භූමියට වැටෙනවා. එයාට කල යුත්තක් තියෙනවා දැන්. අමුදරුවොත් රකින්න ඕනේ, කරත්තෙත් බඳින්න ඕනේ, ගුණාරත් කාණ්ඩ දෙන්න ඕනේ. කරන දේ දැනගෙන කරන්න ගියාම පොත් ලැබීමක් වෙනවා. accounting එන්න පටන් ගන්නවා. මම දවසේ කී චිත්තක්ෂණ කීයක් මේ අනුන්ගේ සීනි කිරනවාද? මේ ජීවිතේ ආවට පස්සේ හම්බ වෙච්ච පිස්සන්ගේ පියාට්ටන්ගේ සුභසිද්ධියට යනවද? ඒ අතරමැද පුළුවන් නම් මගේ හිත සුව පිණිස අර්ථ කුසලයේ පිණිස මම කොච්චර වෙලා යතුනද කියලා බැලුවොත් අපි හිතන මතන හැම වෙලාවෙම අනුන්ගේ සීනි කිරණ එක තමයි කරන්නේ. කන්සබා බිස්නස් තමයි. මේ බුදු කෙනෙක් පහළලා තියෙනවා බුද්ධෝත්පාද කාලයක් තියෙනවා manussත්ව ප්‍රතිලාභය තියෙනවා ක්ෂණ සම්පත්තිය තියෙනවා. ඊ කටියට සේවය කරන ගමන් කාට හරි අපි උදව්වක් කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒ බව දැනගෙන කරන්න බැරිද? එළඹ වාසය කරන්න බැරිද? අන්නේ දාට යා දන්නවා මේ තියෙන තදංග නිබ්බුතිය අගය කරනවා නම් සාදු කියනවා නම් සමාදන් වෙනවා නම් එළඹ වාසය කරනවා නම් ලොකු වෙනසක් ඇති කර ගන්නවා යකෝ මිච්ඡර ಜಾති කරන චරෝ මටත් මේක ස්පර්ශ කරන්න පුළුවන් මම මේ භූමියට උරුමකාරයෙක් බුදු කෙනෙක් ආවේ මේක කියලා දෙන්නේ. සත්පුරුෂයා මයි ළඟට ආවේ මේක කියලා දෙන්නේ. මම මෙතෙක් කල් පින් කෙරුවේ මේකට. ගිය ආත්ම පින් කළ manussත්පත් ලැබෙන්නේ මේකට. දැන් නම් දානවා. දැන් තියෙන්නේ මේක දිනු කරන්න ඕන කියලා මේ චිත්තක්ෂණ වැඩි කෙරුවොත් මේක ගෙනිනවා සමුච්ඡේද පහන. නෑ. තදංග නිබ්බුතියට පස්සේ තාවකාලිකව මේක නැති කරලා විනාඩි ගාණක් ඉන්න පුළුවන් තැනට ගේනවා. චිත්තක්ෂණ චිත්තක්ෂණ මේ කඩපු දේ ටික වේලාවකට කඩලා තියාගෙන පුළුවන් තත්යකටපත් වෙනවා. ඒක ලොකු බිම්මක් අර චිත්තක්ෂණ වශයෙන් කඩන්න පුළුවන් එකේ මට විනාඩියක් පැමිණෙන්න පුළුවන්. විනාඩි දෙකක් තුනක් කියන එක කියන්නේ වික්කම්බණය කියලා. කඩලා දානවා හරියට පාෂි වලින් බැඳලා තිබුණ වැවක් ඈතින්ලා බලනකොට තනකොළ පිටණයක් වගේ තියෙන වැවක් කෙනෙක් ගිහිල්ලා ගෙදර යන්න පුළුවන් වතුර ගේන්න කිව්වට මේ පිටණිය කොහෙද වතුර කියලා ගෙදර ගිහිල්ලා කියනවා වතුර ගේන්න කිව්වට එතන නෑ එතන තනකොළ පිටණයක් තියෙන්නේ. ඔබ කොතෙන්ද නම් ගියද? මම අර හන්දිය ළඟට ගියා දැක්කා මම දැකලා කියන්නේ එතන තනකොළ පිටනේ. ඊතර මංසක් කියන තව පොඩ්ඩක් ඉස්සරහට ඵලයන්. තනකොළ නෙවෙයි. ඕක මේ පොඩ්ඩක් ඈඩ් කරපුවාම ඔය පාසි යට වතුර තියෙනවා. ඈතින් පේනකොට තනකොළ පිටිනේ තමයි පේන්නේ. මං දන්නේ උඹට කිව්වට අහන්නේ නැහැ මම ගිහිල්ලා බලලා ඇවිල්ලා කියන එතන වතුර නැහැ. එතන තියෙන තනකොළ පිටිනේ. මට්ටමට හදලා තියෙනවා මේ මම දැන් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් කරවෙන්න ඇදී ඉච්චර ලස්සන ෆුල් ලෙවල් උඹට ගිහිල්ලා වරෙන් කියන්න කියලා. ඉතින් ගෙදර මිනිස්සු කියනවා පිස්සුද ඵලයන් තව පොඩ්ඩක් ඉස්සරහට. ගිහිල්ලා කලින් එහාට මෙහාට කරපම වතුරේකට තොටක් තියෙනවා. එතන ගිහිල්ලා තොටේ. අනේ ගිහිල්ලා බැලින්නම් මොකද වෙන්නේ? අර තනකොළ පිටනේ නෙමෙයි තියෙන එකට පෑදිච්ච වතුර තියෙනවා. ඒ පෑදිලි වතුර තියෙන මේ කලින් වතුර තනකොළ එහෙම කරනකොට මොනවාද පාසි ඒ වෙලාවට කලියෝබා ගන්න ප්‍රමාණයට පාසි ටික ඈත් වෙන වෙලාවක් තියෙනවා විකම්බන වෙන වෙලාවක්. එතකොට යාට පුළුවන් කලිය ඔබලා ගත්ත ගමන් ආයේ මොකද වෙන්නේ? ආයේ පාසි ඇවිල්ලා වැහිලා යනවා. ආයෙ දෙවෙනි කෙනා යනකොට පේන්නේ පිටණයක් වගේ තමයි. ඔය හලාවක් තියෙනවා මාදම්බේ තිනි පිටිවව කියලා තමයි කියන්නේ ඒකට. මොකද හේතුව ඒකේ මේ සල්වීනියා. යායට සල්වීනියා. ඉතින් එතන මේ දේවාලයකොත් තියෙනවා තිනි පිටිවල තිනි පිටියේ දේවාලය කියලා. ඉතින් නාන කොටස විතරක් කොටුවක් ගහලා දැලක් දාලා තියෙනවා ඒකේ ෂෝක් වතුර. වටේට මේ සල්විනේ බැලු බැලමට බේනේ පිට්ටනේ තමයි. ඒ වගේ පෘ탁ඥය හිතන්නේ මේ තනකොළ පිට්ටනේ වතුර තියෙනවා කියලා. පොඩ්ඩක් ඈත් කරලා බලනකොට මෙතන තනකොළ මෙතන නෙවෙයි තියෙන්නේ මේ පාවෙන පෙඳ ටිකක්. යට වතුර තියෙන. ඉතින් අන්න එක සැරයක් දැකපු කෙනා අනිත් දවසේ තනකොළ ටික තනකොළනේ පෙඳ පාසි ටික සල්විනියා ටික අයින් කරලා මේක විකම්බනේ කියලා බලනකොට පස්සෙනවා අඩිය පේන තරම් පිරිසිදු සීතල වතුරක් තියෙන. ඒකට කියනවා ධාන වශයෙන් හිත විකම්බන ප්‍රහාණය කෙරුවයි කියලා. විනාඩි දෙක තුනක් අදිෂ්ඨාන කරලා ආනාපානෙ ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්. අවිදිනකොට අවිදින බව දැනගන්න පුළුවන්. ඒක අර චිත්තක්ෂණ වශයෙන් ඉන්න පුළුවන් කියලා දැනගත් එක උරගා බැලීමක්. විතර චිත්ත ශක්තියක් ඇති කරගෙන තිනවා මේක කවුරුත් දෙන්න ඕනේ නෑ මට පෙන්නලා දෙන්න ඕනේ. මම පින්වන්ත කෙනෙක්. පිට ලෙල්ලේ කට්ටේ තියෙන්නේ ආගන්තුක උපක්ලේශ ටික විතරයි. ඒක අයින් කරුවට පස්සේ යට තියෙන්නේ බොන්න පුළුවන් තරම් පිරිසිදු වතුරක්. ඕක කියලා දෙන්න බුදු කෙනෙක් එන්න ඕන. අපේ අම්මා කිව්වට අපි අහන්නේ නැහැ. තාත්තා කිව්වට අහන්නේත් නැහැ. නඩුකාරයා කිව්වට අහන්නේත් නැහැ. ඉස්කෝලේ සර් කෙනෙක් අහන්නේ මොකද ඒගොල්ලෝ ඔක්කොම අපේ වැරද්ද දකින්න කට්ටියනේ. අම්මලා තාත්තලාත් බයිනේ. ටිකටම උදේ ඉඳලා හැන්දනකන් බයින. ඉතින් අර ජෝන් කියලා කොල්ලෙක් ඉස්කෝලේ ගියාලු. ඉස්කෝලෙන් ගිහලා තාත්තත් එක්ක ලොකු සර්ගේ කාමරේට ගියාලු නම රෙජිස්ටර් කරන්න. ඉතින් ළමයාගේ නම ඇහුවලු මොකද්ද කියලා. ඩෝන් ජෝන් කිව්වලු. ලොකු සර් ඇහුවලු නම ඩෝන් ජෝන්. තාත්තා කිව්වලු නෑ ජෝන්. ඉතින් තාත්තා මොනවා හැම වෙලාවෙම මට කියන්නේ ඩෝන් ජෝන් කියලා නේ. එපා කියලා නේ කියන්නේ. ජෝන් එක කරන්න එපා. ජෝන් එක කරන්න එපා. ඉතින් මං හිතුවේ මගේ නම ඩෝන් ජෝන් කියලා කිව්වා. දරුවන්ට හැම වෙලාවෙම නැස්චාර්ත්‍ය උගන්වන කෙනා තමයි දෙමාපියෝ කියන්නේ. දසෝකන හැම දෙයකටම අර කරන්න එපා මේක කරන්න එපයි කියලා කියන ඉතින් ඌ හිතානේ ඉන්නෙම අම්මලා තාත්තලා කියන්නේ මේ කෝටුව පිටිපස්සේ තියන්න ඉන්න જાති කියලා. අපි පුංචි කාලේ ගැන මම මේ කියන්නේ. දැන් මම දන්නේ මට දරුවොත් නැහැ. දරුවන්ට දරුවන්ගේ සෙල්ලක්කාරකම සෙල්ලංකාරකම නැති කරලා උන් නිකන් රොකට් එකට බැඳලා ආම්ස්ට්‍රෝන්ට වගේ අඳවලා ඉස්කෝලේ යන જાති තමයි දෙමව්පියෝ කියන්නේ. පව් කියලා හිතනවා අප්පා. හෙළුවෙන් ඉන්න ඕනේ වයසනේ ඌට මේ මොනවද මේ පටවලා මේ දෙමාපියන්ට ඒ කාලේ කරගන්න බැරි ටික වෙච්ච දේවල් ටික කරන්න ගියාම අරුවට වෙන්නේ මේ රවුම් හිලකට හතරස් කුණ්‍යක් ගහන්න හදනවා. ඉස්කෝලේ ගිය ගමන් සර්ුත් එහෙම තමයි. සිටින් ඉඳින් සිටින් ඉඳින් සිටින් ඉඳින්. මේ විනාඩි පහම මේකම බලා හිටපන් හරිද? ඉතින් අරු අරු කොණ්ඩා කනලා කියලා තමයි. ඕක තමයි ඉස්කෝලේ ගියාම වෙන්නේ. ඉතින් ඒ වගේ අර කෙලස් ටික අර පාසි ටික කොයි වෙලාවෙත් එක බැඳෙන ගතියක් තියෙනවා. මේක යට තියෙන වතුර බලන්න වෙලා අනේක ඉන්නේ ළමයි විවේක වෙච්ච වෙලාවට විතරයි. මේ නිසා තදංග විවේක කියලාත් කියනවා මේකට. වික්කම්බන විවේක කියලාත් කියනවා. මේ විවේකයට පුදුම බයයි නෙදෙමවපියෝ. පුදුමාකාර බයනේ ගුරුවරු. පුදුමාකාර බයනේ පොලිසිය. පුදුමාකාර බයනේ නඩුකාරයෝ. ඒකට ඕනේ මිනිස්සු ඔක්කොම ආතතිගත වෙලා ඉන්නවා දකින්න. බුදුජානන්සේ උකට ඔච්චර බණ කියන්නේ අරණ්‍යට ඵලයන් කියලා කියනවා. ඒකේ තියෙන කැලෑ නීති රෝම ලන්දේසේ නීතියක් නෑ බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් උත් නෑ. රිලෙවකට අහුණා නම් කටු සවුනත් කෑවා. ලොකු රිලෙවගෙත් මම දැක පිටකොන්ද කාලා. ඔයගොල්ලෝ කෑවේ නෑනේ. උන්ගේ ඒක තමයි නීතිය. ඊට පස්සේ ඌට මේ මේ මේ ටෙටනස් ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. ඇඳක වාඩි කරලා සෙයිලයින් දෙන්න ඕනේ. කරන්න බෑනේ උක ඉන්නේ නැහැ. සීලවතියන් හම්බෙන්නේ නැහැ සේලයින් දෙන්න. ඒ නීතියක් තියෙනකොට තේරෙනවා මේ අපි හදාගත්ත ගමේ තියෙන නීතිය වලත්ත කඩප්පුලි නොකෑමනා දාපදුරා නීතියක් තියෙනවා. ඕකේ ඉඳගෙන එක්කෙනෙකුට විවේක වෙන්න එක එකක් දෙන්න අනේ සේරම එකතු වෙලා අරුවට කණපින්දම් ගන්න එක තමයි කරන්නේ. ඒ ආරණ්‍යගත වුණාට මං කියන ආරණ්‍යගත වීම සතුට වෙන කෙනෙක් ඉන්නවද කියලා බලන්න. අපරාධ ගෙදර හිටන පත්‍රේ බලන්න තිබ්බා ගෙදර හිටන SMS එකක් කරන්න තිබුණා ගෙදර හිටන ටෙලිෆෝන් බලන්න තිබුණා ටෙලිවිෂන් බලන්න තිබුණා කියාගට එන්නේ ඉතින් ඒ නිසා ආවත් බෑ ඉතින් මේක ඇවිල්ලා අරණ්‍යගත ජීවිතේ සතුට වෙනවා නම් ඉඳගෙන ඉඳගෙන ඉන්න ජීවිතේ සතුට වෙනවා නම් හුස්ම ගන්න වෙලාවදී හුස්ම ගන්න එක සතුට වෙනවා නම් ඒ තමයි තදංග විතරක් නෙවෙයි ඒකට වික්කම්බන වශයෙන් අපිට මේ චිත්තක්ෂණය මේ මැරෙන්න ඔන්න මෙන්න කියලා නාගෙකුට පවා ගන්න පුළුවන් ගන්න පුළුවන් මම නාගෙ වෙලා කියන්නේ නමුත් ඒක නිවන කියන කතාවක් කමඨාන් සුද්ධ කරනට කවදාකවත් කිට්ටුවකින්වත් ගිහිලා තියෙනවද කියලා බලන්න. මොනවද ලියන්නේ කමඨාන් සුද්ධ කරන්න කියලා. මැස්සෙක් ආවා, කැස්සක් ආවා, වැස්සක් ආවා, මට වාත පිට වුණා. ඌව ලීරියා ඉඳලා හරියනයි. ඒ කියන්නේ අපි හොයන්නේ අර පාසි ටිකනේ. මේ වතුර වහලා තියෙන පාසි නැත්තම් ගෙන්නනවා නගර සභාවට කොන්ත්‍රාත්යක් දීලා මේ නැත්තම් නිදි. මේ තදංග වශයෙන් හම්බෙච්ච මේ විකම්බන වශයෙන් හම්බෙච්ච මේ විවේකයේ අගය කරනවා නම් අපි අපිට කොච්චර දේවල් ලියන දේවල් තියනවද? ඉඳගත්තු පස්සේ අපි කිච්චර චිත්තක්ෂණ ගානක් ආසාසෙ ඉන්නවද? කොච්චර චිත්තක්ෂණ ගානක් ප්‍රසවාසෙ ඉන්නවද? ඉතින් ඒකට කර්මස්ථානාචාර රූප ආප්තෝපදේශයලා කියනවා ඉන්දියා කියන්න එපා. ඉතියා කියවට බෑ. ඔබ දන්නේ කොහොමද ආස්වාසෙ ඉන්නවා කියලා ප්‍රසවාසෙ නෙවෙයි කියලා. ඔබ දන්නේ කොහොමද ප්‍රසවාසෙ ඉන්නේ ආස්වාසෙ නෙවෙයි කියලා. ඔබ දන්නේ කොහොමද ආසර් ප්‍රසවාස ඉන්නේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා එයාට ඇනලා කියනවා. දැනව දනව එක දැනගත්තයි කියන්න එපා. ඒක කාට හරි වැටහෙන තාලෙට ඒකේ සටහන්, ඒකේ ආකාර, ඒකේ භාව, ඒකේ ස්වභාව කතා කරන්න. එතකොට කෙලෙස් වලට ඉඳිදකුත් නැහැ. sannivedanaye පැටලෙන්න ඉඳිදකුත් නැහැ. එයා හරියටම කියනවා මම වාඩි වෙලා විනාඩි 10ක් විතර ගියා මට වාඩි වෙලා ඉන්න බව දැනගන්න. ඊට පස්සේ මම ටිකක් වෙලා බලනකොට මට ආස්වාසයක් වැටුණා. මම ඒ ආශ්වාසයේ බව දන්නේ මම නාසිකාග්‍රේ සීතලක් වැටුණා. නැත්තම් උඩුතොලේ. ඊට පස්සේ ඒක බාධාවකින් තොරව ප්‍රශ්වාසයේ පිට වුණා. ආශ්වාසයට ප්‍රශ්වාසයේ වෙනස්. මේක උණුසුමට වැටුණා, දිගට වැටුණා, හැප්පෙන වැටුණා, උඩුතොලේ වැටුණා කියලා කියනකොට අහගෙන ඉන්න එකට හොඳටම කැඳේ ගලබීරුව වගේ විශ්වාසයෙන් මේ මිනිස්සයා මේ විකම්බන ප්‍රහාණයක් ගැන කතා කරන්නේ කියලා. අනේ එතන ඉන්නකොට ළඟ ඉන්න එක නම් සිරිසිරි මල්ලක් හෙල්ලුවාප්පා ඇවිල්ලා වාඩි වුණා කුඩාරමක් ගහනවා වගේ බසබස ගන්න පටන් ගත්තා මට පුදුම කේන්තියක් ගියා ඒ මනුස්සයා ඊට පස්සේ ගිහිල්ලා කැස්සා උග කහිනකොට ලේන්සුවක් තියලා කහින්න බැරිද බොනවාද අප්පා මෙහෙම මේ වගේ තැනට අපි එන්නේ කොච්චර මාරින්ද ස්වාමීන් වහන්සේටත් තේරෙන්නේ ඔබ වහන්සේ නම් ප්‍රශ්නයක් නැහැ ඔබ වහන්සේ නම් ඉතින් ඒ වෙන්නේ බලන්න මයි ළඟ ඉඳලා කැස්සනේ ලේන්සෝ ලේන්සෝ දෙන්න ඕකට කොටම ඔන්න ඉතින් කමටහන් සුද්ධ කරනවා මට හිතෙනවා ලේන්සුවක් ගේලා මේ කටේ ඔබන්නේ මේ මොන වැඩ ඌව නැත්තන තියෙනවා ලෝකේ පාසි නැති දේවල් නැහැ වැවේ පාසි තියෙනවා කලයක් උබල වතුර ගන්න හැමතැනම පාසි අයින් වෙන්න ඕනේ නැහනේ සල්විනිය අයින් කරන්න ඕනේ නැහනේ බුදුඥානසේ පෙන්වන්නේ අපිට අනේ තදංග වශයෙන් මේක ඔබලා වික්කම්බන වශයෙන් බලනවා මේ වැඩේ කරගන්නකම් චිත්තක්ෂණයකට දෙකකට විනාඩියකට දෙකකට අපිට පුළුවන් ද හිත දන්න අරමුණක තියන්න දන්න බව කියන්න එපා දන්න බව දැනගත්තේ කොහොමද කියලා කියන්න කැලේ ආයේ මොකුත් නැහැ කෙහෙල් ගහට පිහින් යනවා කිරි ගහට මෝල් ගහින් යනවා වගේ මේක හයේ හයි අවුරුදු හයේ ළමයෙකුට කියන්න පුළුවන් මොකද ළමයා දන්නවා කියන්න ඕන දේ වැඩි මහල්ලන්ට කරන්න බැරි මොකද ඒගොල්ලෝ මේ නිවන කියලාට පතන දෙයි මේ තදංග නිබ්බුතියයි මේ වික්කම්බන නිබ්බුතියයි අර නිවන් මාගේ පෙරමග ලකුණු බව දන්නේ ඒ දන්නේ නැතිකමට වග කියන්නේ සරුවචන් වහන්සේ භාවනා ගුරුවරයා මිසක් යෝගාවචරය නෙවෙයි. යෝගාවචරය හැදිලා තියෙන මේ ලාභ සත්කාර වඩන ලෝකෙක. ඒ යෝගාවචරය උකුලේ තියාගෙන ආයෙත් කියලා දෙන්න ඕන. හොඳයි භාවනා කරන්න ඒක හරි. ඔයා මොකද අරමුණ? අරමුණට යන්නේ කොහෙද ස්වාමීන් වහන්සේ මේගොල්ලෝ මේ සද්ද කරනවානේ. ආ ඒක හරි එහෙම තමයි. ඒක හරි. කුයි වෙලාවකට යන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේ සද්ද කරන එක නතර කරන ව්‍යාපාරයක් කරමු. ඊට නතර කරන එක කෑ ගහන්න එපා කමන්නේ. මාත් තමයි සද්ද කරනවා කියවෙන්නම. මාත් ගිහලා ඩෝන් ඩෝන් ගහලා ගහනවා එන ගහනවා එතකොට කියනවා මම ඇතිමුත් වෙනවනේ ගණන් ගන්න බෑ ගියේම නැද්ද ගියා ඉතින් අමාරුවෙන් තමයි නිකන් කොහොමද මට බෑ ඒක කියන්න මට බෑ මට මේ සද්ද නතර කරනකොට ඔය ඔය මිටිය ලිමිටිය ගෙනත් දෙන්න මං ස්වාමීන් වහන්සේ ඕක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ අර සත්‍යයේ නිර්මල දේ එළියට ගන්න දෙන්නෙම නැහැ ඒ 100ක් වැරද කර්මස්ථානාචාරිවරයයි 100ක් බුදුරජාණන්සේ බාර ගන්නවා ඒක වාගේ. අඩු ගානේ මංස එනවනේ. උත්සාහ කරනවනේ. ආයෙසරයක් කියන්නේ. ආයෙසරයක් කියනවා කියලා කියලා කියන කොයි වෙලාවක හරි ඔය ඇත්ත ඔය මුළු අමාරු එක හුස්මකටවත් හිත ගියේ නැද්ද? එතනින් පටන් ගන්න. කවදා හරි කොයි කෙනෙක් හරි මෙන්න මේ හරිය දකින්න ඇත්ත දකින්න නිර්මල තනින් පටන් ගන්න තැනට ගියා නම් ලෝකේ කොච්චර සුන්දරද කියලා බලන්න. ඕක අපට බැරි නම් දකින්න මේ වගේ සීලයක රැකලා අරණ්‍යක ඉන්න මේ මස් මාළු කන එහෙම නැත්නම් මස් කපන මාළු කඩේක ඉන්න මිනිස්සුර දකින්න බෑනේ පවුනේ අප්පයි මිනිසයා. යහට පෙයි අසුතවත් පුතුජනයා කියනවා. අපි බලනවා අපි සෝතවත් ආර්ය ශාවකෙක් වෙන්නේ ඉන්න වෙලාව ගැන විතරක් කතා කරන්නේ. මොකේ ඉන්න වෙලාවද? අරමුණේ ඉන්න වෙලාව. ඒ කතා කරනකොට අහගෙන ඉන්න එකනා විශ්වාසෙ බෑ. අහගෙන ඉන්නකට ඒත් යන විදිහට කියන්න මම මේ ඔච්චර කරදර ඇස්සේ එක හුස්මක් ගන්නවා මට වැටුණා. හෙලනකන්වත් සතිය තිබ්බේ නැහැ. මෙන්න ගත්ත හුස්ම හැටි. මං ඇවිදිනකොට මට එක පියවරක් තියෙනවා වැටුණා. මෙන්න මේ පියවරේ හැටි ඒක හුස්ම වගේ නෙවෙයි. සද්දාහන වගේ නෙවෙයි. ඒව කියන්න එපා. පය තිබ්බ හැටි කොහමද? වැටුණ හැටි කොහොමද කියලා මේක දිගට යන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන් සමත කට්ටිය කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන් වික්කම්පන ප්‍රහාණය කියලා විපස්සනා පැත්තෙන් කියනවා. කොච්චරද වෙනවද කියනවනම් යට කියලා කරන්න පුළුවන් මට පියවර හතක් යන්න පුළුවන්. ඊගා පියවරත් මට යන්න පුළුවන්. ඊගා පියවරත් මට තියන්න පුළුවන් කියලා මට හුස්ම 10ක් 15ක් ගන්න පුළුවන් මම මේ පළවෙනි හුස්මේනේ තව හුස්ම 10ක් 15ක් යනකම් මට කියලා කරන්න පුළුවන් හරියටම හුස්ම හිටිනවයි කියලා මේක පුදුමාකාර අධිකාරී ශක්තියක් ඉතින් මේකට විශාල කතන්දරයක් තියෙනවා. මේ ධ්‍යානයකට උපචාර අවස්ථාව ධ්‍යාන 1 2 3 4 5 6 7 කියලා ඒ වික්ඛම්බන වෙච්ච අවස්ථාවල් 8කට කඩලා උපචාරයත් එක්ක 9ක් වෙනවා. එතකොට ඒ ඒ ධ්‍යාන උපචාර ප්‍රථම ධ්‍යාන උපචාරයේ ද්විතිය ධ්‍යාන උපචාර ගත්තාම 18 පොලක් තියෙනවා. මේ වික්ඛම්බන ප්‍රහාණේ නිවන් දකින්න. නිවන් දොරටු. ඒකට කියනවා සවූපචාර අට සමාපatti කියලා. ඕනම දැනකින් අපිට මට දැන් මම තදංග ප්‍රහාණය ඉවරයි නැත්තම් දන්නෝ දැන් විකම්බන ප්‍රහාණය ඉන්නේ. ඒ නිසා මම මේ කොතන ඉඳලාද හැරවුම් ලක්ෂය ගන්න කියලා ඒ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙන හැබැයි යෝගාවචරය දැනගන්න ඕනේ මේ විකම්පන ප්‍රහාණයට ඉසලා තදංග ප්‍රහාණයට කොතනද මම ගෙවා දෙන්නේ අරමුණට අරමුණ මොකද්ද කියලා ඒ වෙලාවේ නම් කරන්න ඕනේ අරමුණ ඒකාන්ත කලින් තීන්දුව කරගත් එකක්ම වෙනවනම් සමතරමුණු කියනවා අපි ඒකට සම්මතයි ඒක. විපස්සනා කියන්නේ ඒ වෙලාවට ප්‍රසිද්ධ අරමුණ ඒ අරමුණේ මගේ හිත තියෙන මම ඒක දාන්න. ඉතින්ති සමථය සහ විපස්සනා ලං කිරීම සම විපස්සනා යෝගාවචරයේ ගමන මට්ටම් කර දීමක් කරනවා. සමතල කර දීමක්. අතිපසනා යෝගාවචරය විෂම පාරකුණත් යන්න දාන්න කෙනෙක් වෙන්න ඕනේ. මූල කර්මස්ථානේ වෙන කර්මස්ථානක මගේ හිත තියෙන්නේ මං ඉඳගත්තේ නම් ආනපනේ බලන්න දැන් සද්දක තියෙන මං සද්දේ තියෙන බව දන්නවා මම සද්දේ අහනවා කොච්චර ළමට අහගෙන ඉන්න පුළුවන් තරහින් නෙවෙයි සද්දේ දඩමීමා කරගෙන සද්දේ අරමුණක් කරගෙන සද්දේ උපස්තරය කරගෙන ආනත තලය කරගෙන එන දෙයක් දිහා මෙහෙන් බලන්න විස්තර කරන්න පුළුවන් නම් ඒ විස්තරේ නෑ කියන්න පුළුවන් කෙනෙක් මේ මුළු జగති තලෙම නෑ මේ ඇත්තුට ප්‍රත්‍යක්ෂයක් මේ කතා කරන්නේ. ඉතින් ඒකට කියනවා තදංග මේ විකම්බන ප්‍රහාණය කියලා. තදංග වශයෙන් ගිහිල්ලා චිත්තක්ෂණ වශයෙන් ගිහිල්ලා චිත්තක්ෂණ කුට්ටියක් කැදල්ලක් පදාසයක් කියන්න පුළුවන් ඒ ටිකේ නම් මගේ හිත තියුනේ මම දන්න තැන කියලා. ඒක ඒකට දෙනවා සහතිකයක්. ඒ වෙලාවේ කෙලස් ටිකක්වත් උපදිලා නැහැ. නු අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාන න උපාදායේ යාට තේරෙනවා මේ සංසාරේ පළවෙනි වතාවට දැක දැක දැන දැන කෙලෙස් නොඋපදන චිත්තක්ෂණ ටිකක් තිබ්බා මොකද මම දන්නවා අහවල දෙමයි හිත තිබ්බේ. ඒක බුදුරජාන් වහන්සේ අපට මේවා ගැන උපදෙස් දෙන විතර නෙවෙයි ආප්ත උපදෙස් දෙන විතර නෙවෙයි බුදුරජාණන් සඳහන්කට මේ දැනුම Tamanට බුද්ධියට සින්න වෙලා ඒක පන්නරේ හිටින මේ කාටරි කියපු දවසක තමයි කියලා. තනියම නිවන් දකින්න බෑ. මම මම කෙලෙස් නැති බව දැනගෙන හිටියට මට ඇති වැඩක් නැහැ ඒකේ. ඒක තව කෙනෙකුට වරණ ගන්න ඕනේ. මම ඉඳගෙන ඉන්නකොටයි මේක උනේ. මේකයි අරමුණ උනේ. මං ඒ අරමුණේ මෙන්න මෙච්චර වෙලාවක් හිටියා කියලා අර අහන කෙනාට නිර්වුල්ව කියන්න යෑමෙන් මේ කෙනා ලබන ලද විමුක්තියේ ප්‍රහාණේ Nirodhe පිරිසුදු භාවයේ නිර්මල භාවයේ වැටෙනවා. ඉතින් ලක්ෂ ගාණක් ඒක කරන්න ඕනේ. කර කර කර කර පිරිසුදු කරන්න ඕනේ. වෙනදී හරියට කෙලස් නැති පැත්ත වික්කම්බන ප්‍රහාණය සිද්ධ වෙච්ච බව කියන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගනි උදේ නැගිටලා කොච්චර වෙලාවක් යනකම් අපේ හිත පිරිසුදුද මිනිස්සු ගාවට යන යන්න ඉස්සර වෙලා සෙනග ගාවට යන්න ඉස්සලා මේක තියෙන හරි පිරිසුදු තැනක උදාහරණයක් වශයෙන් ওই මයින් ජායක අපි හදලා දෙනවා මේ වතුර ටිකක් අරනකොට පස් ටිකක් දාලා කලවම් කරනවා මේෂක් උඩ තිබ්බාම ස්වභාවයෙන් තැම්පත් වෙලා තින්නේ ඒක. අපි ගිහිල්ලා මන්තනේ කෙරුවේ නැත්තම් ස්වභාවයෙන් තියෙන තැම්පත් වෙලා පාළුයි කම්මැලි නීරසයි කෙලස් නැති හැම වෙලාවෙම අපිට පාළු මොන හරි කරනවා අනනවා කලවම් කරනවා මන්තනේ කරනවා දැන් කෙලස් කියන්නේ බලනකොට අපි ස්වභාවයෙන් tempat ඉන්න જાතිය tempatකම කම්මැලි කරගත්ත ගමක් කරගත්ත જાතියක් මේ ශිෂ්ටාචාර දියුණුවලා පසුගිය අවුරුදු 20 200 වැඩි වැඩියෙන්ම කලවම් කිරීමේ ක්‍රම අපිට ලැබිලා තියෙනවා විවේකයේට හුදේකලාව අපිට නැද්දකින්න පටන් වෙලා තියෙනවා නගරපද ජීවිත රාජධානි වල ජීවත් වෙන අය ගැන හිතනකොට කනගාටු හිතෙනවා හීනකින් අත්දැක ගන්න හම්බෙන්නේ අවස්ථාවක් සද්ද නැති ආලෝකය නැති පැත්තකට වෙන ඔය පීනියල් ග්ලෑන්ඩ් එකට විවේක වෙන්න දෙන්නෙම නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් සද්ද. වටේටම විදුලි ආලෝක. හැම වෙලාවෙම පිස්සු පිහාට නටනවා. ඒ නිසා වාතාවරණයම ඇවිස්සලා තියෙනවා. ඒ ජන සමාජ කියලා කියනවා. කැලේ විජන වාතේ විජන සමාජේ. කිසි කෙනෙක් නැහැ. මේ වාතේ නිතරම පිරිසිදු වෙනවා කැලේ ඉනකොට ඔක්සිජන් වලින්. මේ වතුර පිවිතුරුයි. ආයි බෝතල් වල ගහලා තියන්න ඕනේ නැහැ නියුට්‍රේට් කන්ටෙන්ට් එකයි. අපිරිසුදුයි නෑ කියලා කියන්න ඕනේ පිරිසුදු කරන්නේ මිනිස්සයනේ. මිනිස්සු අත ගන්න නැත්නම් පිරිසුදුයි. ආය දෙකක් ඇත්තේ නෑ රිලවුන්ට් එකම කවුරක්වත් නියුට්‍රේන් කන්ටෙක් කියලා දෙන්නේ නෑ. ඒ පෝස්ටර් රැලවන්නේ නෑ. ඌ කඳ බල්ල ටක් ගාලා කියන මේක ඉඩිය කන්න දොන දෙපාද කියලා. අද ඉන්න ෆුඩ් එක්ස්පර්ට් එකෙකුට පුළුවන් ද මේ කැලේට අවිල එක කොලයක් කාලා පෙන්නන්න. බඩේලියයි උන්ට. උන් කැලේට එන්නේ ඉස්සලා මොහොරක් දාගන්න. අත් දෙකට මිලේස් දා ගන්නවා. ස්ප්‍රේ කරා ඉස්සලාම ආපු ගනම් මේ මම යන පාරේ විස බී තියෙන්නේ ඉදාට කැලේ ඉවරයි. මං කියනවා රිලෙවෙ පිටිපස්සේ ඵලයන්. වඳුරේ පිටිපස්සේ ඵලයන්. වැද්දා කෑවේ වඳුර කාලා රිලව දාපු දේ. වඳුර කාලා දාපු දෙකක් දාකත් වසරයි. ඒ ඉස්සලා සතිකුට යන්න අරින්නේ. ඌ දන්න ඕන එක්ස්පර්ට් කෙනෙකුටත් ඇටියි. ඒකයි බුදුරජාණන්සේ සඳහන් කරේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. ශුඤ්ඤාගාර කියලා කියන කාටද? පිස්සංගෙන් පිහට්ටංගෙන් නැති ලෝකේ. කාමභෝගින්ගෙන් නැති ලෝකේ. ඉඳුරම් පිනවීමෙන් තොර ලෝකේ. ඉතිට ආපම කම්මැලි තමයි. සෝහනේ කියලා ලස්සනවනේ යක්කුන්න බය වෙන්න වෙලා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකේ විවේකයේ තමයි මෙතන මේ වික්කම්බන වශයෙන් ලබන්නේ. නමුත් ඒකට සතුටු වෙනවද කියන එකයි ප්‍රශ්නේ. සතුටු වෙනවනම් එයා සීක භාවයේ තහවුරු කරගන්න. හරිම කරදරයක් තමයි හිතේ මොකක්වත් නැහැ දැන් මම මොකද කරන්න ඕනේ කියලා දෙපර බහනවනම් ඒකට හේ මේ ප්‍රශ්න ඇති කරනවනේ. එයාට සීක භාවයේ තියෙනවා. එයා පිළිගන්න කැමති නැහැ. ඒක අගය කරන්නේ නැහැ. ඒ මොකද සුතේ නැහැ. චින්තාමය ඥාන නැහැ. අපි ධර්ම දේශනා කරලා ධර්ම සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙන්නේ ඒක ලැබපු කෙනෙකුට මේ අල පිහෙල් ගහයි පොල් ගහයි වෙන් කරලා අඳුරලා දෙන්න. මෙන්න මේකට තමයි අගය කරන්න ඕනේ. එතකොට කියනවා අනුත්තරං යෝගක්කේ මං පත්තේ මානෝ අපත්ත මානසෝ ඒකට තව ගිහිල්ලා නැහැ. එතෙන් යෑමට බලාපොරොත්තු වෙන කෙනා මේ ලබන නිවන මේ කියන්නේ තදංග නිබ්බුතිය හෝ මේ තෙක් විස්තර කරන වික්කම්බන විබ්බුතිය හෝ නිබ්බානේ හෝ නිබ්බුතිය හෝ ප්‍රහාණය මාමඤ්ඤේ ඕක මගේ කියලා හිතන්න යන්න එපා. මාන්නෙන් ගන්න එපා. තෘෂ්ණාවෙන් ගන්න එපා. මේක හැම කෙනාගේම ජීවිත බුද්ධියක්. මේක හැම කෙනාගේම උපත්තියම ලැබිච්ච සහජයක්. ඕක මඤ්ඤණා කරන්න යන්න එපා. ලැබුණා කියලා සතුටු වෙන්නත් එපා. නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් මොකද උඹලගේ බුද්ධිය මේ කතා කරන්නේ. මෙයින් ජීවිතය ගැන හිතන්න යන්න එපා. මෙහි ජීවිතය ගැන හිතන්න යන්න එපා. මේ ලැබුදේ මගේ කියන්න එපා. ඒතියෙද්දිත් මේක වර්ධනයේ පිණිස කටයුතු කරන කෙනාට අපි සීක පුද්ගලයි කියලා කියනවා. එනිසායි තමන් දැනට කරගෙන යන මේ වැඩපිළිවෙලේ සීක භාවය තහවුරු කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. ශිරු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහෙදි කරන චාරිත්‍රයක් තමයි ධර්ම දේශනා කරුවාට පස්සේ විනාඩි සුවල්පයක් ගන්නවා සාකච්ඡාවකට ඉඳ තියන්න මේ කියපු අහපු දේවල් පිළිබඳව මත ප්‍රකාශ කරන්න හෝ නැත්නම් ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච එකන අපිට බෙදා හදා ගන්න වටින දෙයක් තියෙනවනේ ඒ නිසා ඒ ධර්ම සාකච්ඡා නාමයේ මොනවාරි කියන්න යමක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරනවා එහෙම නැත්නම් අපි එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. That's all. මේ බලන්න පුළුවන් හොඳට ඒ වුණාට හිත ඔටෝමැටිකලි ඇඟ පුරාටම යනවා කියලා. කියන්නේ එළියට යන්නේ නැහැ. ඇඟ පුරාවටම කරකිනවා කියලා. යා හුස්ම බලනවා ඊට පස්සේ සෙන්සේෂන්ස් බලනවා. ඊට පස්සේ පේන එකක් කියනවා කියලා බැලෙනවා කියලා. සාමාන්‍යයෙන් මට කට උත්තරත් නැත්නම් මම කිව්වොත් පස්සේ මොකක් කියන්නේ ඒ කියන්නේ සත්‍ය පිටලා තියෙන අරමුණ පිළිබඳව ප්‍රශ්නයක් උතන තියෙන සත්‍ය පිටන්නේ හුස්මේද කයේද කියලා. දෙකම එකයි. නානත්ත ඒකත්ත කියලා අපි මේකේ මේ මේකට ඉසලා සබ්බ ඊට ඉසලා තුනේ නානත්ත ඒකත්ත. මොකක් හරි අරමුණක් දිහා බලන එක එක අංශුවක් ගන්න පුළුවන් අරමුණ නානා වශයෙන් කඩලා එකක්. එනතර සමස්තය බලන්න පුළුවන්. ඒ හිතේ හැටි එහෙම තමයි. දෙකම අරමුණ පිළිබඳව සමස්තය බැලීම සහ අරමුණේ පොඩි කොටසක් බැලීම විභජ්‍ය වශයෙන් කඩා බැලීම හෝ සමස්තය වශයෙන් බැලීම. ඉතින් සැකයක් එනවනම් බුද්ධිය නැහැ. යාට දැනගන්න ඕනේ අපි අරමුණක් දිහා බලනකොට ඒ කියනවා හරක් පන්තියක් දිහා බලනකොට ඒ හරක් සියල්ලම දේශීය හරක්ද අයෂර්ද ෆ්‍රීෂියන්ද ජර්සිද කිලාරිද කියලා හරක් පන්තියට නමක් තියෙනවානේ ඊට පස්සේ හරකගේ එක එක හරකෙකුට මේක නාම්බා මේක නෑම්බි මේක වැස්සි මේක වස්සා කියලා වෙන වෙන නම් තියෙනවානේ. ඒගේ හරක් රෑන දැක්කත් අපි හරක් රෑන දැක්කා. ඉතින් හරක් රෑනේ මෙච්චර වස්සෝ ඉන්නවා මෙච්චර වැස්සෝ ඉන්නවා විස්තර වශයෙන් දකින්න පුළුවන්. ඒ විස්තරත් අර ඒ එකම වර්ගයේ ඉන්න සත්තු දෙන්නෙක් අතර සම නැහැ. ඉතින් දෙකේම යාගේ සතිය පිටලා තියෙනවා. නැත්නම් එයාට සැකයක් තියෙනවා. දැන් මම මොකද්ද ගයිතිකන් තියෙන්නේ මේ ආරමුණ පිළිබඳ ප්‍රශ්නයක් මිසක සතිය පිළිබඳ ප්‍රශ්නයක් නෑ මෙතන. දෙක පේන එක ඔයාලට වෙනස් කරන්නත් බෑ. එක පෙන්නනට එකක් සමස්ත වෙනට එකක්. මේ ඒ හිත තෝරනවා. එහාට මෙහාට හිත දෙපැත්ත බල බලා තමයි මේ ඇස් දෙකෙන් අපි ඩෙප්ත් එකයි view එකයි දෙකක් ගන්නවනේ. අරමුණක් දිහා බලනකොට ඒ අරමුණේ depth එකත් අපිට පේනවා view එකත් පේනවා. ඒ ඇස් දෙක දෙකක් පිටලා මෙහෙම එකතු වෙන කෝණකින් ඇති වෙන ලාභ තනියෙන් බැලුවොත් ඔක්කොම මට්ටමට පේනවා. ඒ නිසා ඒකට ඉඩ තියාගෙන යන්න මේ දෙකේදිම සතිය සමානව තියෙනවා. හොයලා බලන්න ඔයාට ඒවා වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්නත් බෑ. ඒ නිසා දෙකටම සතුටු වෙන්න. විඥාන ආහාර කියන දෙක බෙදෙද බලන්න ඕන තමයි මේ දෙක දැනගත්තාම තමයි අර ස්පර්ශ ආහාර වලින් ගන්නවා වගේම අර මොකද කුෂක් දැනගන්න පුළුවන් මේකද මේකද කියන්න දන්නේ නැහැ ඒක ඒ විදිහට අඳුරගන්න කොම්පිටන්ට් පිළිබඳව ඒක බොහොම විචිත්‍ර උපදේශනාසේ දේශනා කළා තියෙනවා නතේ කාමා යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. මේ බාහිරේ තියෙන කාම වස්තු නෙවෙයි මිනිස්යාගේ හිත කෙලෙසන්නේ. ඊව නෙවෙයි කාම. පුරුෂයා තියෙනවා සංකල්ප වගයක්. ස්ත්‍රියගේ කාමවස්තු පුරුෂයාගේ කාමවස්තු වලට වෙනස්. මොකද ස්ත්‍රී සංකල්ප පුරුෂ සංකල්ප වලට වෙනස් නිසා. ඒ ස්ත්‍රී ස්ත්‍රී සංකල්ප වලටයි කැමති. ඒ හරහා කාමයේ දඩමීම කරගන්නවා. පුරුෂයා පුරුෂ සංකල්ප වලටයි කැමති. ඒ නිසා එයා කාමවස්තු දඩමීම කරනවා. කාමවස්තු කියන්නේ ස්පර්ශය. සංකල්ප රාගය කියලා කියන්නේ සංචේතනා. නිසා තමන් බුද්ධ විඳින්නේ තමන්ගේ චේතනාවල් ටික ලාගා කර ගැනීමට කැමැති චේතනාවල් ටික බුද්ධ විඳින ගැනීමට මේ ඥාන පරිමේ සල්ලි එහෙම දඩමීම කර ගන්න. ඒව ස්පර්ශ කිරීමෙන් වෙන්නේ ඒක නෙවෙයි. වෙන්නේ ඩෝපමයින් කියලා එන්සයිම් එකක් ස්‍රාවය වෙනවා. මම මෙයාගේ ආදරේ දිනා ගන්න කියලා දිනුවා. දින බාට මට නතු වුණා. මට දැන් ඕන දෙයක් කරන්න පුළුවන් කියනකොට මේක ගලනවා මේ ඩෝපමයින් එන්සයිම් එක. ඊට පස්සේ මෙයා තමයි මට මේක දුන්නේ කියලා හිතන්නේ. නෑ මෙයා උපදින්නත් ඉස්සෙල්ලා මයි තුල තිබිලා තියෙනවා ගෑනුන්ට ආසාව. සංකල්ප රාගය. ඉතින් යනවා අපි සංස්කරණය කරනවා. දේවල් සංස්කරණය කරනවා. ඉතින් අපිට තියෙන සංකල්ප රාගය. දෙන්නේ සමාන නෑ. කවදාකවත් නෑ. මොකද අපි නානා නානත්ත කාය නානත්ත සංඤේ. එසාව මේ පෙන්වන්න හදන්නේ අපේ ඇතුලේ තියෙන න්‍යාය පත්‍රයක් ඔප්පු කරලා පෙන්වන්න වෙනටන්නේ. ඒ න්‍යාය පත්‍රයේ මේ සමාජයේ දීලා තියෙන අගයන් ආඩම්බරයෙන් අරගෙන යනවා මොකද නැත්තම් සමාජයෙන් ගුටි කන්න වෙනවනේ. සමාජයේ තියෙන ඉඩපාතේ අර අතරේ මම මොකද්ද ඔප්පු කරලා පෙන්නන්නට අසීමිත සටනකේදී ඉන්න සංකල්ප වගේ. ඒවා චේතනාවයි. අපි අපේ අම්මලාට තාත්තලාටත් වැඩ පෙන්නන්න හදනවා. සහෝදර සහෝදරයන්ටත් වැඩ පෙන්නන්න හදනවා. ඇතුළෙත් වැඩ පෙන්නන්න. ඒක සමස්තයක් වශයෙන් ගිහිලා අන්‍ය જાතින්වත් වැඩ පෙන්නන්න. මේක යට තියෙන්නේ අතෘප්තිකර ආසාවක්. ඒ ආසාව අපේ චේතනාවක් මෙතන වැඩ කරන්නේ. ඒ නිසා ඒක වෙනමම ආහාරයක්. ඒක ඒක සඳහා අපි උදේ දවල් අමුඩ ගහගෙන හම්බ කරනවා. ඒකට උදව් කරන්න මේ චේතන වැඩි කරන බුදුහාමුදුරු කියන ඕක තියෙනකන් ගොයියෝ ගැලවුමක් නෑ සංසාරේ. ඔබ දන්නවනම් ඔබ මේ වලිගිට ගිනි දීපු හනුමෙක් බව. ඔබ යණ යන තැන ගෙට ගිනි ගන්න බව දන්නවනම් ඔබ ඒක දන්නේ මට වලිගිට ගිනි දීපන තොට දෙන්නම් මේක කියලා අපි අහලෙන් වහලට පැන පැන යනවා. යණ යන තැන ගිනි ගන්නවා. ඒ නිසා අපි චේතනාවක් අරගෙනයි දුවන්නේ. චේතනාවෙන් තමයි මනුෂ්‍ය කරකවන්නේ. මොටිවේෂන් තියරි කියලා මේකට කියනවා. ඒ මොටිවේෂන් එක මොකද්ද කියලා බැලුවොත් ඒ කියල් එලල්ල. පුද්ගලිකයි රහසිගතයි. රේන් කියනවා මේ ස්වාමීන් වහන්සේ පුද්ගලික පොඩ්ඩක් හම්බෙන්න බැරි. හරිම රහසිගත දෙයක් තියෙනවා. මොකද්ද? එකමයි කියන්නේ. ඒක ඔය එක කිව්වත් කියන්නේ ඊට පස්සේ ඇහුවට පස්සේ අන්තිමට කියලා කියන්නේ ඇයි මේක ප්‍රසිද්ධිය කියන්නේ බෑ සාංශ ඒක බෑ ඒක පෙන්වන්න නැතුව නිවන් දකින්න ඕන බුදුහාන් කරන විවෘත කරම යක්ෂයෝ විවෘත ගිරුවණන් ඉවරයි ඔක හංගගෙන ඉන්න ගියාම හරියන්නේ නැහැ ඉතින් චේතනාව කවදාකවත් හෙලි කරන්නේ අපි නිකමට කියනවා චේතනා පරිසුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ කියලා චේතනාව නැතුව ඒකේට මේ මේ ඔක්කොම මලහට වැඩි හපන හටනක් වෙනවා චේතන නැතිච්ච දවසේ. මං ඊගාට කරන්න මොකද්ද කියලා දන්නේ නැත්නම් මම සෙයිවරයි. දැන් මට මට දඬුව නියම කරාට පස්සේ දවස් හතක් දානවා කරුල කාමරෙට. ඉවරයි. ඊට පස්සේ අදින්න වෙන්නේ වැලි ගෝණියක් ගන්නවා වගේ මනසට ආයේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ නේ. මරන්න ඕනේ නැහැ. මරන්න ඕනේ නැහැ. මරනවා දවස් හතෙන් මරනවා. කරුල කාමරෙට දානවා. ඉතින් මොකක් හරි නැතුව කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා ඔක්කොම දෙනවා. අපි මේ ජීවත් වෙන්නේ අර කැරට්ටලේ පේන තාක්කල්. ඒක ඇඳගන්න ඒකට ඒක කණ්ඩ අපි දාන දහන් ගැට ටික බැලුවොත් මරණ මොහොතේ මේ මිනිවල කපලා තියදී ඇතුළේ ඉඳගෙනත් පොතක් කියවනවලු. මරණ ටිකටත් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. නරක නෙවෙයි මම මේ කියන්නේ. ඒ ඒ ආහාරය නැත්තම් අපි නිකම්ම ගැරන්ටි හැවක් විතරයි. මේ චේතනාවක් දෙන එක තමයි ආණ්ඩුවෙන් කරන්නේ අපිට. අම්මල තාත්තලා කරන්නේ. අධ්‍යාපනයෙන් කරන්නේ. අපි පුච්චලා තියෙන වලිගේ ගිනි තියලා තියෙනවා. ඇද්දපන් ඊට පස්සෙන් දුවනවා. කාට හරි කියන්න පුළුවන් තොපි එක එකටවත් බැලේක් නෙවෙයි යකෝ මං. ඔපි කියන එකම න්‍යාය පත්‍රයටත් මම වැඩ කරන්නේ. මම කැලේ ලාදලු කකා යන මුවපොව්වේ කුසේ කැලේ බැඳෙන්නේ නැතුව ජීවත් වෙනා කියලා බුදුහාමුදුරු කියන්නේ දණිය ගෝපාලට. අපිට න්‍යාය පත්‍ර හදන්නේ නමුළු ලෝකෙන් බලන්නේ. මොන වාල්ලුද? මොන බත් බැලියොද? මොන කැඹිරිල්ලක්ද? ඥානන්ද කේමනන්ද සාංශ කියන අපි කාමරාජිනීගේ කාමරාය දානියේ බත් බැලියෝ. ඒ කාමේ පොඩ්ඩක් දෙයි කිව්වට පස්සේ හම්මා බඩ පිණුම් ගහලා පෙන්නන්නේ. රිලව් නටනකොට කියන්නේ ගහපේ බඩ පිණුමක් කියවම ටක් ගාලා ගන්න. ඊට නැන්දම කද නැන්දම බලන කද ගිනියන කොන්දේට සෑරගෙන යන්නේ අර රිලෙවි. එච්චරයි එච්චරයි රෙලෙවිගේ පොකේ එළිය ඔයගොල්ලන්ගේ පොකේ නෑ එළිය එච්චරයි වෙනස. <laughs> නැත්තම් කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලෝ නටවන්න පුළුවන්. මේ පුංචි දෙයකට ඒක දන්න මිනිහා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කරය කියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ඇඩ්වර්ට් කරන දන්නව මනසත් එන්න ඔක්කොම තියෙද්දි මේකට අවධානය යොමු කරන්න දාන්න. අද ලොක්කම බිස්නස් එක. ඒ මනෝ සංචේතන තමයි. චේතනාවක් මනසකට දැම්මට පස්සේ ඌ සම්පූර්ණ පිස්සු. ඒක ළඟා කර ගැනීම සඳහා ඔය බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ. සීදීනසා ගන්න බෝම්බ බැඳගෙන පයින් මිනිස්සයා බ්‍රේන් වොෂ් කරුවාට පස්සේ උඩ තුවක්කුවක් ගත්තාම මේ ඔක්කොටම තියාගෙන යන්න පුළුවන්. උඩ ගන්නන්නේ අපි ಜಾති වෙනින් ඔබ දුන්නේම කෙලින්ම සුද්ධාවාසේ. තනින් තුවක්කුව ලෝඩ් කරලා තියෙන්නේ බලන්න එපා මොන දිහා මොන දිහා බලලා ගන්න ඇද්දක දිහා බලන්න එපා. තියපන්. එකලඹට තියාගනි. ඉවරයි. ඒක තමයි අද තියෙන භයානකම දේ ලංකාවේ තමයි පළවෙනි තැන මේ සීදීනසා ගන්න මොකද මහා මහාරාන්තික බෝම්බකාරය මොකක්ද කියන්නේ? සුයිසයිඩ්. සුයිසයිඩ් බෝම්බර්ස් වැඩිම ගාණක් ලංකාවේ හිටියේ. ඒ ඒක කරන්න ප්‍රභාකරන්න පුදුම ශක්තියක් තියෙනවා. ඌ මැරෙන්නේ නැහැ. ඌ දන්නවා අනිත් අයට කියලා දෙන්න. ඉතින් කියලා දෙන්න කරපියකෝ කියන බෑ. ඒකට කවුද අනිත් කට්ටියට කියලා දෙන්නේ? කියලා දෙනවා බැඳගෙන පනින්න. ඉතින් ජීආර් ඇහුවා සිරිමාවගෙන් බයි මා රාජ්‍ය නායකව අපි ගාවට එකෙක් ඉන්නවද මැරෙන්නේ? බලන්න ජීවිතයකට මැරෙන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි පිළිගනිමුකෝ ඇත්තක් කියලා. උන් කැමති එළියට බහිඳු මදුරු කොක කැලෙට්ලා ඉඳගෙන යන්න කැමති කල් කටස් තුක්වත් තියාන. අපි වෙනුවෙන් ඊට එකෙක් එහෙම. ඊට ප්‍රභාකරන් ඊට වැඩි උට ගරු කරන්න වටිනවනේ කොහොමද ඌ කරේ? මනෝ සංචේතන ආහාර. උට පොකෝවට පස්සේ එකම දේ 20 සැරේ කිව්වට පස්සේ ඕනම ගුණ හරපයක් කරනවා කියලා හිට්ලර් කියලා තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම කුණු හරි වෙන්න පුළුවන් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන දේවල් ඕගොල්ලෝ කන්නේ කොහමද? අම්මා අප්පා කියලා දීලාද? විශේෂයක් පෙන්වන්න ඕන. මෙන්න මෙන්න දන්නේම නෑ නිකාම බ්‍රේන් එක වොෂ් කරලා තියෙන්නේ ඒත් ගියාට පස්සේ නිකන් මැදලා යනවා ඒකට මොකට කරනවද? කාගේ න්‍යාය පත්‍රයක්ද? මොකක්වත් දන්නේ නෑ. අද මේ වෙනකොට මේකට භයානකම විදියට ලක් කරලා තියෙන පොඩි දරුවෝ ටික. මොකද අම්ල තාත්තලා අසීමිතව ලක් වෙලා ඉවරයි. ගුරුවරු ටික ලක් වෙලා ඉවරයි. අධ්‍යාපන ක්‍රමේ ලක් වෙලා ඉවරයි. ඉතින් ඒගොල්ල පොඩි ළමයින්ටත් ඒක පෙන්නනවා. පොඩි දරුවන්ට තියෙන මෙතන පොඩ්ඩක් අප්සෙට් කියලා. මේ ලස්සන දේ නෙවෙයි, සරල නෙවෙයි, අහිංසක දේ නෙවෙයි මේ පෙන්වන්නේ කියලා. මට දැන් තේරෙනවා මම ඉස්කෝලේ යන කාලේ මට තිබුණ අප්සෙට් එක. අධ්‍යාපනයේ බැරිකම නෙවෙයි තියෙන්නේ මට පුදුමාකාර අපිරියාවක් තිබ්බා. මගේ මොළේ හතරස් කරන්න හදන්නේ ඇයි? මේ ලස්සන කොලුකමක් තියෙනවා ඒක. මේ තියෙදි මේ හතරස්. මම මේ සිට දකුණට අකුරු ලියන්නේ මොකටද? කවුරු කිව්වටද? එකෙකුටවත් උත්තර තියනවද? චීන එක උඩ තියලා පල්ලෙහාට ලියනවා. අරාබිකරේ මම දැන් දකුණු සිට වමට ලියනවා. අපිට දැක්කොත් දකුණු සිට වමට ලියාගෙන ඉනවා. ඉවරයි. ඉතිහාසෙත් ඉවරයි, භූගෝලෙත් ඉවරයි. ලියමන ක්‍රමය අමාරු නිසා මොන තරම් බ්‍රේන් වොෂ් කිරිල්ලක්ද කියලා එක බලන්න ඉස්කෝලේ ගිහිලා කරලා තියෙනවා අපිට. ගියේ නැති උන් ගොරකියෝ කියලා නම් කරනවා ඊට පස්සේ. ඉස්කෝලේ ගියේ නැති උන් ගොරකියෝ. ලෝකේ තියෙන ඉස්කෝලේ ගිය උන් අතේ උන් තමයි සාතික දෙන්නේ අස්සම් කරන්නේ රස්සාවල් දෙන්නේ ඔක්කොම කරන්නේ ඉස්කෝලේ ගියේ නැත්තම් මූ සිස්ට නෑ ඌ මිනිස්සෙක් නෑ මොකද උන මනෝ සංචේතන ආහාර ක්‍රේල් වෙලා නෑ දැන් කෙලින් තියෙන්නේ තෝපි ඉස්කෝලේ ගිහලා කරපු දේ තෝපි දන්නවනේ අවසරයි කියන්නේ මොනකට ඈ වනාන්තරයේ සංඝා පිළිතෙන උත්තරය ඇත්තයි. ඒවාට මේ සංඝාසනයේ සංඝා ඥානයයි උවහන්සේගේ ශ්‍රේෂ්ඨ භූමියේ කම්පණය කෙරේ කියන වාක්‍යය එළදෙනට අර අද ඒ සම්පූර්ණ ඒ සතුගණිකේ විහිද තියෙනවා අපිට කියනවා එළදෙනට ඒ සතුගණිකේ මානසික වේදනාව අපිට පීඩිත වෙනවා උපාසී වගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු කියන ශිෂ්ටත්වයේ මනෝ සංකේතකාරක තියෙනවා ඒ මනෝ ගහ ඉන්නකොට දැනුණත් මේ දුක තියෙනවා ඇත්තේ. හැබැයි දැන් මේ ගුණාට කනකොල දීලා තියෙන ගාන මතක් කරනකොට ඉන්නේ දීකේ තමයි. ඒ සතුටේ ඇතුලේ තියෙන දුක ඒ කියන්නේ කයේ තියෙන දුක. හැබැයි අර පිළිකේ තත්ත්වයේ ඒකට අපිට තේරෙනවා අපිට පැත්තකින් පරික්ෂණකට ඉස්සරහට ඥානයි අන්තිමට පේන ධර්මයේ තියෙන කාලික බව තුන්වෙනිට වැදගත් දෙයක් ගන්නන්නේ අපිට වර්තමාන මොහොතේ මේ වර්තමානයේ දෙකින් පුළුවන් ඔබ අන්තිමට ඉස්සේ කුඩු කම්බි. අවසරයි සම්නස දැන් තදාංග නිබ්බුති යන විස්තර කරන්නේ ඒකේ මේ අවසා තදාංග නිබ්බුතිය මිනිස්සු සාමාන්‍ය විඳිනවා කියලා විස්තර කරා දිගටම ඒක දැන් අවබෝධ කරගත්තට පස්සේ ඒක දැනුණාට පස්සේ ඒක චිත්තක්ෂණ ගානක් එහෙම වැඩි කරගන්නයි කියලා කිව්වා. සන්නස අන්තිමට විස්තර කරා මේක මේ තමන් ලබාගත් දෙයක් තමන් මේ අයිති දෙයක් කියලා ආඩම්බර වෙන්න එපා මොකක් හරි මේ ඒකේ පිළිබඳව මේ හැබැයි වෙන්න එපා කියන්නේ. එතකොට සන්නස ඒකේ බලපාන්නේ එතනින් එහාට වර්ධනයටද නැත්නම් මේ දැන් කාන්තාවගේ තදාංගනේ භූතිය දැනනවා ඒක බිඳීමක් නේ හම්බ වෙන්නේ. මගේ කියලා අල්ලාගත්තොත් ඒක තදාංගනේ භූතිය හැටියට ගන්නේ දැන් එහෙම මගේ කියලා අල්ලගන්න කලින් තදාංග නිබ්බුති කියන්නේ තමන්ගේ නිවීමේ මොහොතේ දැනෙනවනේ. එතකොට ඒක බලපාන්නේ පස්සේ ආය එන නිවීමක් සමාධියකට දෙයක බලපාන්නේ. අපි කතා කරන්නේ සීක කෙනෙක් ගැන්නේ. මේ සීක කෙනා ජයග්‍රහණය කියන ගමනක් යන්නේ. මම තමයි හිටියා දන්නවනේ මෙතෙක් කල් තදංගේ දන්නෙත් නැහැ. ඔය කරත් බැඳගත්ත ගොනා වගේ බර ඇදගෙන යන කාලේ දැන් ඉඳගෙන යන වෙලාව අඩු ගන්න දැන් කරත් ඇදෙන බව දන්නවනේ දැන් ඉඳගෙන ඉන්නවා දන්නවා. ඒකට එයාට අනිවාර්යයෙන් හිතනවා මේක මම මේ ධම්මජීව හාමුදුරුවෝ ඉගෙන ගත්තේ මටයි තේරුනේ අනිකට තේරුනේත් නැහැ මං විඳිනවයි කියලා. මම තමන්ගේ මමහයනයක් එනවනේ. මේ මමහයනේ ආවොත් එයා හිතන අතර වෙන තියෙන ඉඩක් තියෙනවා. අනිත් කියලා දෙන්න පුළුවන් මෙතන හිටපු කට්ටිය තේරුනේ නැහැ. මම මේක පොඩ්ඩක් උත්සාහකටෙන් කිව්ව ගමන් එයා අනතර වෙනවා. නිසා එයා අනිවාර්යයෙන්ම මමහිනයක් ඇති කර ගන්නවා. ඒක වළක්වන්න බෑ. මුද්‍රන්ස කියනවා මමහිනිය ඇති වුණොත් ගොයියෝ ඉදිරි ගමන්ට බාධායි. ඕක පැවැත්මටත් බාධායි. මමහිනිය නැත්තම් හැබැයි තල්ලුවක් නැහැ. ගෝ එකක් නැහැ. මොටිවේෂන් නැහැ. ඔබ පුළුවන් ද බලපන් මේකෙන් ලාභයත් ලබන ගමන් මේක බුදුන්ගේ දෙයක්. න්‍යාය ධර්මයක්. ධර්මතාවය. එහෙනම් ඔබේ ප්‍රගතියේ සීමාවක් නැහැ. ඉස්සරහට දුටි ගමනක් බාධාවක් නැහැ. මොකද මේ ලබාගත් දේ ආඩම්බර වීම හරහා එතන ටැග් ගහින ගතියක් නැහැ. ඉතින් මේ දෙක මෙලෝ යකෙකුට මිනිසුරු කරන්න බෑ ওই දෙක. ලාභයක් ලැබෙනකොට සන්තෝෂ වෙනවනේ. මම කියාගත්තේ නැත්තම් ඊගාවේ යන්නේ නැහැ. ඉතින් නිවනේ ලකුණු ටික මුල්මම දන්නේ නැත්තම් නිවන ලබන්න බෑ. ලැබිච්ච දේ මගේ නෙවෙයි. හැබැයි මට ජීවිත බුද්ධියක්. මම මෙතකල් දන්නේ නැතු හිටියා. දැන් හරි. හැබැයි ඒක ඊගාවට යන ගමනට විලංගුවක් කරගන්න එපා. අනුන් අතර අයිය වෙන්න යන්න එපා. කවුරුට ඇහුවත් අපි කියලා දෙනවා. සතුටකුත් තියෙනවා. හැබැයි තේරුම් අරගන්න තියෙනවා අද ලෝකේ ජිනේ කදටියන් දානිනේ කියලා බුදුසසුන් කියලා තියෙන කෑදරට දීපන් දීපු ගමන් එක කාලා නැහිනවා. ඕන දෙයක් ඉල්ලපු කෙනෙක් දෙන්න බලන්න කාට හරි ඊට පස්සේ උ ගන්න දෙයක් නැහැ උගේ. මොඳ උට තේරෙන්නේ ඒක හසුරුව ගන්න. ඕනෙම දෙයක වටිනාකම ඉවරයි ලැබුණාට පස්සේ. කුමාරතුංග මොනදාද කියනවා මලක පිපුම මල පිපුමෙන් හමාරයි. ඔය පෝට්ටුවේ තියෙන ලස්සනේ නෑ තැටි ගහිලා බට්ට එළියට ආවට පස්සේ. රැළක බිඳුම රැළ බිඳුමෙන් හමාරයි. රැළ එනකොට තියෙන සිරියාව නෑනේ බිඳිලා ආපහු යනකොට. ගලක ගතිය ගල බිඳුමෙන් හමාරයි. ඒ වගේ මේ ඕනම දෙයක් හම්බ වෙනකන් තමයි ආසාවෙන් තදංගන පිට ලැබුණට පස්සේ ඒක තුට්ටු දෙකට දාන්න ඕනේ. ලබනකම් අයියෝ වස්වාන් දහසකට බුදුන් දේවයන් වහන්සේ බත්නුග පාදා ගන්න අවසර කියාගෙන කකුල් අත් දෙක බැඳගෙන පෙරලෙන්න ඕනේ මහමලුවේ. ලැබුණට පස්සේ අයියෝ උදේ දවසේ කෙල පිටක් වගේ දැනෙන බෝක තියපන්. ඔකේ ගාඩපණ වික්කම්මන ප්‍රහණයට. ඊට පස්සේ ඕකේ මොකද්ද කොච්චර නටන තියෙන්නේ අපි දන්නේ දේ ආයෙනම් බලයන් ඊගාට තියෙන සමුච්චේද පහණයට. ඒ එක එක එක එක ඊගා කොක්කට අමුණනවා කියන එක රිලේ රේස් එකේ හරියට බැටන් එක පාස් කරනවා වගේ වැඩක්. ලැබපු ගමන් ඔය මම ඔය කට උපදාලා කිව්වට තදාංග නිබ්බුතිය කියන එක අත්ත පහක වටිනාකමක් ඇත්තේ නැහැ ලැබුවට පස්සේ. දන්නවනේ ඕන කෙනෙක් ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්නට දන්නවනේ. කාගේ කරන්න ගියාට පස්සේ වෙනවා චා මේකත් නිවනේ කොටසක්. හරි. හරි හරි ඒක හරි පාටි තම තමයි ඉන්න එපා ඊගාකට බලන්න. ඊගාකට ගියාට පස්සේ බුදුහම්මේ තදංගෙත් එක්ක බලන වික්කම්බණේ කියන එක වැඩනේ. ඒකට කියලා බලනවා පිස්සුද ඕක ගියම ගියරද නමුච්චේද පහණ කියලා එකක් තියෙනවා ඒක බලපහන. කියලා එකින් එකට එකින් එකට ඉංගියට සත්‍ය විසුද්ධි ක්‍රමයේ වගේ තල්ලු කරන යන ක්‍රමේ ඒක මිනිස්සයා තුළ තියෙන එකක්. අපේ හිත අපටි වාණි අසන්තුට්ටි. හැරිලා බලන්න එපා මං තදංග විභාග කරන පහු කරුවයි කියලා බල බල ඉන්න එපා. ඉස්සර බලගෙන ඵලයන්. අසන්තුට්ටි ලැබිච්ච දේ ගැන සතුටු වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරු උත්තරමේ කොච්චර ගිහිල්ලා තියෙනවද? මම මේ ලැබපු එකක් නෙවෙයි. මෙතෙක් කල අඳුරගත්ත නැති එකක් අඳුරගත්තා. උට පාඩදම තමයි ඉඳ දෙයක් නැහැ නේ. ඒ වගේම මනුර තව කීප දෙනෙකුත් ඉන්නවනේ අඳුරගත්තා. ජයකොසන් ගහන්න එපා. මෙතෙක් කල අඳුරගත්ත නැති එකට පශ්චාත්තාප වෙන්නත් එපා. ඊගායක බලපන්. ඊගායක බලලා දාඩිය පීපියා ඉන්න එපා. අමුඩෙ ලිහන්න එපා. ගහපි ඊගායකට. ඊපස්සේ කිනම් දාබන්තුට්ටිය බෑ බෑ වතුර දුවේ ඉන්න බෑ ගහපි ගහපි ඊගායකට ගහපි. ඇද්දගෙන යන්න ඕනේ. රගර් බෝලේ ගත්තාම මොකද කරන්නේ? පාස් කිරුවොත් පාස් කරන්න ඉන්නේ පස්සට. ටැකල් කරන එක ටැකල් කරන්නේත් ආයේ මේ සෙල්ලමට නෙවෙයි. ආයේ අනම්මන මොකුත් නැහැ. උ ගත්ත බෝලේ ගියාට පස්සේ එන කඳේ වාගේ තමයි. ගන්නකොනුත් තමයි. ගත්තට පස්සේ දැනගන්න ඕනේ දැන් හැම එකම අයි පිටිපස්සේ ඉල්ලනවා. මස් කැටියක් ගත්ත කුසකු ආසේ අනිත් කුසු සීරම ගහනවනේ දැන් අර මස් කැටියට. මට දෙවෙනි පදේ මතක නැහැ. මස්කටියක් කන්න කුස නැගපුවානේ කුකුස සේරම ගහනවා. අරුත් කනවා. කුසත් කනවා. අරුට ගත්තා ඔය රිලවුන්ඩ් පහුගිය දවසට මේ කාමරේ තියලා අකුරු හම්බුණා. මං එනකොට එකේ කැරගෙන අඬනවා. ගහේ නගිනවා මං දකින්නකොට මල මගුලයි මේ මගේ පිටිපස්සේ මෙන්නයි. මම මේ පැත්තේ බැලුවා විතරයි. අර කෝ ලියාගෙන නෑ තව. හරි ඔක ලියාගන්න අත්තක් උඩින් මෙහෙම කරන්න බෑ කරන්න බෑ. මොකද මේ එකේ කෙලවනවා පිටිපස්සේ. මේ මැදට මමත් බැලුවා උදියා. ඌ මුතුම විදියට බැන්න ඌගේ භාෂාවේ. බැලලා කියනවා මේ හම්බෙච්ච එක ලියාගෙන කණ්ඩ දීපංගෝ කියලා. කොච්චර අමාරුවෙන්ද කාමරේ දොර අරගන්න හම්බෙන්නේ. දැන් මේ බඩු අරගෙන කැලේ ඉන්නේ. මේ එකෙක් පිටිපස්සේ එළවනවා. ඊට හපන් මේ කාම ලෝකෙට වැඩිය හරි හපනක් තියෙනවා. ওই නිවන හම්බුණාට පස්සේ පොට මේක කාගෙන යන්න ඕනේ. එතකොට පේනවා තේරවාදී කියන්නේ කොහොමද අවුරුදු 2600 මේක ආවේ කොහොමද? එක එක නට නිදහතර කන්නු කී කියා. සම්මන්ත්‍රණ පවත්ත පවත්තා බයිලා කතා බෑ ගත්තනේ බෝලේ ගහපිය ඩෑෂ් මං කවදාකවත් කර ගන්නෑ අපි මේ ගොරකේ මොන රගර දැකලා තියෙනවා අර තදාංගනික බුද්ධිය මේක පිළිබඳව ආඩම්බර වෙවි හාදැන්නීම ඒකතන හිටියොත් අර ඒක කානත් කට්ටියත් එක්ක ඒක මේ මුදුනා වේවිට ඒගොල්ලොත් බෝලේ පස්සට දැම්මා වගේ තමයි වෙන්නේ ඒක හොයන්නේ පිටිපස්සේ කෙනෙක්ට මේ තව එකක් කියනවා මම උඹට ඉතින් තරහ වුණාට කරන්න දෙයක් නැහැ අනිත් දවසේ පටන් ගන්නකොට තදංග නිබුද්ධියක් නැති කෙනෙක් වගේ පටන් ගන්න ඕනේ කියන ආධුනික මනස තියෙන්න ඕනේ ওই දෙක කරන්න පුළුවන්නේ නියතමානී මිනිහෙකුට අහිංසක මිනිහෙකුට මම අපරාධ ඊයේ මේ පික්කම්බනේ විදිහට දක්වා ගියා මට අදායේ තදංගෙට බහින්න බෑ මට ඊයේ ටිකට් එක දෙන්න ඉවර දෙන්නේ නැහැ. ආයෙසරයක් උඹ යන්න ඕන Google එක. ඉතින් නාලා කියලා මට අනිමේ. අමාරුයි තමයි ඊයට හම්බුණා කියන්නත් ඒක මට තදංගන පුති පොඩ්ඩක්. <laughs> ඒතකොට ටක් ගාලා දෙනවා. මොකද ඊ ආපු එක කරන දැන් ඉස්සර නෝට දෙවෙනි සැරේ එනකොට ඔෆිස් එකෙන් ටක් ගාලා ඊට දෙනවා. ඉස්සල සැරේ එනකොට තමයි තමයි කයින්ද පුළුවන්. <laughs> තාත්තා කවුද? අම්මා කවුද? අයිඩෙන්ටි කාඩ් එක <laughs> මේ මේ ආමුදුත් ඔච්චරමයි. පාරේ කුටියත් ඔච්චරයි. දෙවෙනි සැරේ ආපුවම ආ මෙයා මට මතක තුනේ ඇහිසාසිය තමයි කැසයි කියලා බැන්නේ මටනේ. ආ හරි හරි එන්න යන්න. <laughs> ඒක දීපු ගමන් කියනවා දැන් තදංගිෂේ. ඩග්ගාලේ විකම්බනේ ගන්න. විකම්බනේ ගත්තා ඒකත් ශිල්ප ටිකක් දන්නවා. හැබැයි වටෙනවා. ඒක ගත්තා. ගත්ත ගමන් දැනගන්න ඕනේ දැන් මේ දෙකක් හරි ගියා මේකේ තියෙන අදිෂ්ඨාන ශක්තියක් තියෙනවානේ. චිත්ත ශක්තියක් තියෙනවා. ඒකේ සමුච්ඡේද පහන. පටිපස්සද්දි. නිසරණ. ඔය එක එක එක එක අරගෙන යනකොට කාටවත් විස්තර කරගෙන ඉන්න බෑ. ගත්ත ගියා වැටුණනේ. දැන් කාට කියන්නද දැන් ඉතින්. දැන් ඉතින් ඔච්චරයි යන්න තියෙන්නේ. දැන් ඔක හොඳට පట్టල කරගන්නේ පිටිය සකස් කරගනි. බලේ දහවුරු කරගනි. ඉතින් ප්‍රශ්නේ සන්නද දැන් ඔය දැන් කමටහන් සුද්ධ කරනකොට ඒ දේවල් එනවා දැන් ඕක මට තේරෙන්නේ තදංග නිබ්බුතියද මාර්ගයේ දිනුවද්ද කියලා. ඒ වුණාට ඔය කමඨහන් සුද්ධ කරනකොට ඕක කියනකොට වෙන්නේ අර බෝලේ පස්සට දානවා වගේ ඒකේ අර මේ ඇතුලේ මම ආයනයක් දිනු වෙනවා. මට කිව්වා බුරුමේදී ධම්මිනී සංඝයාත් මට චෝදනා කරනවා ගිහි විසිරුපිට කමඨාන් සුද්ධ කරන්න බෑ. මොකද ඒකට ගිහියෝ තේරුම් ගන්නවා අපි මේකයි මේක කරන්නේ කියලා. එහෙම එකක් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරනකොට මේ Tamanට පටව ගන්න දෙයක් නැහැ. ඒක පරමාර්ථ ධර්මයේ කියන්න පුළුවන්. මම භාවනා කරනකොට මට චිත්තක්ෂණයක් නැත්තම් හුස්ම රැලි දෙක තුනක් හුස්ම රැලි තිය බලා ඉන්න පුළුවන්. ඒක ඕකේ මේ මම මේ තදංගණී බුතිය ලැබුවා. මන්ට ඊයේ බැරිුණා මම නෝනාටත් දුන්නා. අනම් ඕනේ නෑනේ. මේ හුස්ම රැලි 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන් කියනකොට මැසේජ් එක ක්‍රොස් වෙලා. ඊට පස්සේ කිව්වා තව ඉස්සරහටත් මට පේනවා. මොනක්වත් එන්නේ නෑ දැන් මට මේකේ ඉන්න පුළුවන්. ඒතර කියන දැන් හරිනම් දැන් හුස්මේ අල ගිය මුල ගිය මුල මැද අග හොඳට බලන්න. ඒක බන්නකොට බන්නකොට පළල් වෙලා එන්න පටන් ගන්නවා. ඒකට ගුරුවරයාත් එක්ක තමන්ගේ sannivedana යනවා. මට තදංග නිපුති ඉස්සල්ලා ලැබුණා ඊයේ දැන් අද නම් විකම්මනේ හම්බුණා කියලා පටන් ගත්තාම ගුරුවර ගහන කන රත් වෙන බෑ. කුණුහරුප කතා කරන්න එනවා කියලා. මොකද එයා කැමති නෑ මේක එක්ක නගේ පෞෂත්වයේ වර්ධනය වෙනවා දකින්න. ඒක එයාටත් හොඳ නෑනේ. ඉතින් සම්මතය කියන්න පුළුවන්. ඒ කලාව දන්නවා නම් ලෝක සම්මන්ත්‍රණයක් ආමන්ත්‍රණය කරන්න බලන් පැකිලීමක් නෑ. දන්නේ නැතිකම නෑ අපි ගාව. අපි දන්නේ මිනිස්සුන්ගේ ඔළුව අවුල් කරන්නේ නැතුව පණිවිඩ දෙන්න හැටි. අපි මේ ආලවට්ටමනේ දාන්නේ. මේ බුදුහාමුදුරන්ගේ දෙන પરමාර්ථ දේශනාවල ආලවට්ටම තියෙනවා. නිදර්ශන වශයෙන්. කියන්නේ හරියට මෝල් ගහින් කිරි ගහට යනවා වගේ කියනවා. අඟුලි මාටත් තේනවා, සෝපාකටත් තේනවා, පටාචාරාවටත් තේනවා. අපි ඔක්කොම කතා කරන්නේ හිතෙන් එක භාෂාවෙන්. ඒක සංනිවේදනය කරනවා කියන එක නිවනටත් එහා. ඒකනේ පසේ බුදුහාමුදුරේ බුදුහාමුදුර අතර වෙනස. පස්සේ බුදුහාමුදුරන්ට sannivedane බෑ. තනියම නිවන් දැකලා තියෙන්නේ. බුදුන් කෙනෙක් නැති කාලේ. පොඩි වැඩක් නෙවෙයි. පහනක් පත්තු කරලා බුසලකින් බහලා තිබ්බා වගේ. බුදුහාමුදුරනේ හදලා උඩ තියලා තියෙනවා. sannivedane කිව්වොත් අය මොකුත් නැහැ no nonsense. short to the point short and sweet. ඒ ඒක දකින්නකොට ආරෝපණය වෙනවා. මේ බුදු පන්දි ස්වාමීන් වහන්සේ වචන පාවිච්චි කරන හැටි දකින්නකොට මේක කැටලයිස් වෙලා එනවා. කාර්යයටම දෙන හැටි සුපර් කන්ඩක්ටිව් හරහා ඥානාරාම සාසිකාවත් ඒ ආට් එක තිබුණා. දන්න දේ මෙන්න හොදලා සුද්ධ කරලා හරි මේ කරලා පපු අත ගාලා ඩක්කලා ගන්න. අර නැවක් නතර වෙලා හිටියලු යන්නම බැරිලු. ඒක එන සුකෝභෝගී නැවක්ලු. ඊට පස්සේ එක එක්කවලු බොරක් කියනවා ඉන්න වැඩ අරු අවකර මට ලක්ෂයක් ඕනේ කිව්වා. නැව් කාර්තිකාරයගේ ලක්ෂයත් මේ මිනිසුත් නැගලා යන්න විදියක් නැහැ කියලා. අරූ ගිහිල්ලා නැව් ඉංජිනේරුවට හයියෙන් ඩාංගාලා ගැහුවලු කුළු ගෙඩි පාරක් නැව ගියාලු. බිල දැම්ම ලක්ෂයක් කියලා සාහිත්‍යකාරයෙක් තමයි කුළු ගෙඩි පාරක් ඔය දොයි ලක්ෂයක් දෙන්නේ. මේ කල්පනාවට 99000 ගාණක් යනවා කුළු ගෙඩි පාරට රුපියල් 2යි. එක්ස්පර්ට්ලා සල්ලි ගන්න මේ කන්සල්ටන්සි වල බේත් දීලා නෙවෙයිනේ. රෝග නිర్ణයනේ. ඔබ මෙතනයි නිලේ තියෙන මිල්කපා. නිලෙත් උඹේ. තන පෙන්නන එක විතරයි කරන්නේ. හැම නිලම යනවා. ඉතින් භික්ෂුවක් කියන්නේ ඔතන ඉන්නවනේ. භික්ෂුවක් කියලා දැනගන්න අපිට මෙයාට දෙන්න දෙයක් නැහැ. හැබැයි මෙයාට කියන්න ඕනේ කතා කරවන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්‍රශ්න විස්තර කරන්න කියන්නේ උත්තරය එතන තියෙනවා. අපි මොකක්වත්ම කරන්නේ අපි රිෆ්ලෙක්ට් කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඒක තමයි අපි ළඟ තියෙන එක ආදාසයක් කියලා කියන්නේ. ඉදිරියට ගියාම තමන්ගේ රූපේ පේනවා. වැරද්ද අඩු වෙන්නට කියලා දෙනවා. ඒකට සම්මත භාෂාව හොඳට දන්නවනම් පරමාර්ථ භාෂාව දන්නවනේ ඔච්චර ආලවට්ටම් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ තේරුම් ගන්න එක හැමෝටම බෑ. කොණ්ඩඤ්ඤ සංසය එක්කෙනෙකුටත් කරන්න බැරි වුණා. සාරිපුත්‍ර සංසය අන්තිම දක්ෂයි. පුණ්‍යමන්තානි පුත්‍ර සංසයට පත්ක දෙල්ල වැඳ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. වහන්සේට පිළිසිදුවට යමක් කියන්න පුළුවන් බුදුහාමරෝ ස්තුති කරලා තියෙනවා. ඒක තමයි ඔය රතවිනී සූත්‍රයේ දේශනාවේ ආරම්භයේ අනේ ස්වාමීන් වහන්සේ කොහොමද එහෙම කරන්න කියලා දෙබසක් යනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් ඉගෙන ගන්නවා පුන්නමන්තානි ස්වාමීන් යමක් කියන හැටි. අද අපිට මේ කෙලවෙලා තියෙන්නේ කතා කරන්න දන්නේ නැතිඳා. එක්කෙනෙක්වත් නරකයි නැහැ. කේ කියනකොට හරියට පොයින්ට් එකට කතා කරන්න දන්නේ ඒකට ආලවට්ටම් කතා කරනවා අපරාධය අර පොයින්ට් එක සවුත් වෙලා යනවා නැත්තම් අපි ලැබලා තියෙන නිවන ආවරණ වෙලා තියෙන්නේ sannivedana ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒක භික්ෂුන් වහන්සේලා කියනවා අපිට මේ පුද්ගලිකයි රාජගතයි ගෑනු කියනවා ගෑනුන්ට ප්‍රශ්න වර්ගයක් තියෙනවා කියලා. ඊරකාරු කියනවා ඒගොල්ලන්ට වෙනම එකක් තියෙනවා කියලා. වේස ගෑනු කියනවා වේස ගන්න තියෙනවා ඒක නැත්තේ නෑ. මො පරමාර්ථ පැත්තෙන් බලනකොට මේ කියන්න දන්නවනම් අනිත් එක හෙලි කරන්න කරන්න බබලනවානේ. සංනිවේදන ප්‍රශ්නක් තියෙනවා. කියන්න ඕනේ සාමාන්‍ය මොකක්ද කියන්නේ දෙකක් කියන්න පුළුවන් හුස්මේ 120ක් හුස්මෙම තිබ්බයි කියලා හුස්ම තියෙන බව දැනගත්තේ මොකෙන්ද ලහුණ මොකක්ද හැප්පෙනවා දැන්නද සීතලද උණුසුමද දිගද කෙටිද එක 127 වෙනි හුස්මයි පළවෙනි හුස්ම අතර වෙනසක් තියෙනවද කියලා පරිණාමයක් තියෙනවද කියලා යමක් එක දිගට බලන් හිටියොත් විතරනේ අපිට ඒකේ විපරිණාමයක් බලන්න පුළුවන් දැන් කැමරා ෂොට් එක විපරිණාමය බලන්න බෑ වීඩියෝ ටික ක්ලිප් එක බලන්න පුළුවන් හැඩේ වෙනස් වෙනවනේ. කාලානුරූපව ආකාර දක්වනවනේ. ඒතර කිතයි කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒ නිසා අපි ළමයා පෙන්වන්න අපිට කැමරා ෆොටෝස් වගේ. යාට කියනවා මේ අතරතුර මේ 120ට වඩා මනාපමනාප වෙනසක් වුණාද? හීන ප්‍රනීත ගොරෝසු සියුම් වෙනසක් වුණාද? ඒක දකින්න සුළුව බලන්න මොකද 120ක් කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා පටන් ගත්තට පස්සේ මේ අරමුණ අල්ලගත්තට පස්සේ ඒ අරමුණ තදින් අල්ලන්න එපා. ඒකට එයා වෙනස් වීම නතර වෙනවනේ. අරමුණ මු르දු අල්ලලා අරමුණේ විපරිණාමේ වෙනස් වෙන හැටි හුත්ව අභාවතා. ඒ මේ ආදරය කරපු කෙනාව පරිණාමයටපත් වෙනවා දකින්නේ හිතක්. මේක නිට්ටය කරගන්න හදන්නේ. නිට්ටය සංඥාවෙන් ඔය 127 අහන්නේ. ඔය ප්‍රශ්නේ අහන්නේත් නිට්ටය සංඥාවෙන්. දැන් මම මේ දෙන්න හදන්නේ ඒකේ අනිත්‍ය බලන්න. ඒක ඒකට අර උපයා ගන්න ලද අරමුණට කිනේකමක් වගේ නෙපේන්නේ. අපි කියන්නේ අසුබේ බලන්න කියලා. අපි කියන්නේ දුක බලන්න. අපි කියන්නේ විපරිණාමය බලන්න. මේකේ වෙනස් වෙන බව බලන්න. වෙනස් වෙන බව බලන්න බෑ ඒක හුස්මයි. ෆොටෝ එක බලන්න බෑ. වීඩියෝ ක්ලිප් එකක ටික වේලාවක් බලන්න ඉන්න ඕනේ කේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දෙනම කියලා බලන්න. ඒ නිසා මේක හරියට ඉස්සලා ෆික්ස් කරගන්න එපා. ෆික්ස් කරපස්සේ තමයි කපන්න පුළුවන්. ඉතින් පන්සිවාංශ කියනවා ගෝයන් කපනකොට ඉස්සලා උප්පිට අල්ලන්න එපා. ඇල්ලුවට පස්සේ දැකද්දාලා ටක් ගාලා කපන්න මේ ගහේ තීදි කපන්න පුළුවන් කියලා. ගෝයන් කපලා තියෙනවා. නැද්දකේ විතරයි. මගේම උඩකම තොපිට මේවා කියන එක. දැන් මහන්න ගියාම එම්බ්‍රොයිඩර් දාන්න පුළුවන්ද රාමුවට අල්ලන්න නැතුව රෙද්ද? බෑනේ. රෙද්ද තියලා හොඳට හිර කරගෙන ඒ ගෑනු බලන්නේ කරනකොට ඒක නූල් ඇදෙන්නේ නැති වෙන විදිහට හරියට ගන්නට හාමු කරනවා. ඒකල මැෂිම තියලා මෙහෙම මෙහෙම කරනකොට ළමයා චූ කරනවා. එහෙම තිබ්බ ගියා චූ කරන එක හදාන ඇවිල්ලා අරක හදන්න පුළුවන්. ෆික්ස් කරලානේ තියෙන්නේ. දැන් රෙදි කැල්ල තියේදී ගියා නම් රෙදි කැල්ල මෙහෙම අද්දකෙන් තියාන මෙහෙම මෙහෙම කරන්න ගියා නම් එම්බ්‍රොයිඩර් බෑ. එම්බ්‍රොයිඩර් දානවා රාමුවට අල්ලනවා. චක් එක කපන්න පුළුවන්ද කියලා බලන්න පොට සෙන්ටර් කරගත්තේ නැත්නම් යකඩේ. ඒ සෙන්ටර් කරනකොට මේ මේ සෙන්ටර් කරන බාස් ඇවිල්ලා ඉතින් හොඳට කකුල් දෙක අල්ලලා හැල්මටි ගහලා අමුඩි ගහගෙන හොඳට සෙට් කරලා ඉතින් අර කෑලි ඔක්කොම මීටර දාලා බලනවා. බලලා මේක කරකවනවා රවුමක් දැන්. කරක බලනම යකඩේ නලියන්නේ නැතුව කැරකෙනවාද කියලා. ඊට පස්සේ ඌ කියලා සිගරට් එකක් කැම්බීලා තේ එකක් කැම්බීලා ඇවිල්ලා වැඩේ පටන් ගන්නවා. එතකොට ඔක්කොම ලබා ඉන්නවා දැන් ඔක්කොම වුණාට පස්සේ වැඩේ පටන් නැහැ. ඊටවස ආයෙ පිටපැත්තෙන් ඇවිල්ලා බලනවා ආයෙසරයක් කරකවල බලලා කට්ටියට නැති වෙච්චා එමීට කට්ට ලං කරපුවා. ඉතින් මේක හිර කෙරුවට පස්සේ තමයි කපන්න පුළුවන්. ඒ හිර කරන්නේ කපන්න බව දන්නේ නැහැ. යකඩ හිතන්නේ දැන් මං ආදරේටයි මේ අත ගහන්නේ දෙන්න හදන්නේ විච බලන්න හරි ලස්සනට සෙන්ටර් කරලා ගත්තා හරි මේක හෙඩ් බාස්මයි කරන්නේ ඉතින් යකඩ ගැලේ හිතා ඉන්නවා කාලයකට පස්සේ හොඳ අතකට අහුණයි කියලා අන්න පස්සේ දෙන්න ගටන් ගත්තාට පස්සේ බඩ බොකෝ සේරම එළියේ නිසා ඒ ළමයිකට අපිට සංනිවේදනය කරන්න පුළුවන් නම් බබා මෙච්චර මේ නටන හුස්ම අපි 120 ගාණක් බලන්න පුළුවන් වුණාට පස්සේ ඔයාලට පුළුවන්ද පළවෙනි හුස්මයි 10 වෙනි හුස්මයි 20 වෙනි හුස්මයි 30 වෙනි හුස්මයි 40 වෙනි හුස්මයි අතර විපරිණාමයක් විනාශක් අර වගේමද? ඔව් කියනවා. වෙනසක් නැහැ කියනවා. කමන්නේ. ඔය අනිත් දවසෙත් යන්න අල්ලලා බලන්න මේක වෙනසක් වෙනවද කියලා. බලනකොට ඒක විස්තර කරන්න ගියම මේ ළමයා PhD 4ක් 5ක් ගත්ත එක්ස්පර්ට් කෙනෙක් වගේ තමයි විස්තර කරන්නේ. එක්ක ප්‍රියමනාප භාවය අප්‍රිය වුණා. එක්ක ගොරෝසු භාවය සියුම් වුණා. මේ ළඟ තිබුණු දේ එක්ක දුර වුණා. එළිය තිබුණු දේ ඇතුළට ආවා. එක්ක එන්නේ ඉස්සලා දැක්කා. එක්ක ගියාට පස්සේ දැක්කා. එක්ක තියෙනකොටම දැක්කා. ඔය 11 ආකාරයේ එකකින් විසල් කරනවා යා. අපි දැනගන්න ඕනේ ළමයාට ෆ්‍රේම් එක දෙන්න ඕනේ. ඔයාට තියෙන්නේ මනාපමනාප. ඒ මනාප උනේ ගොරෝසු නිසාද සියුම් නිසාද? ඔයා මනාප ගොරෝසුට පේනවා සියුම් පේනවාද කියලා අහන්නත් පුළුවන්. එයා ලියනවා සාමාන්‍යයෙන්. එතෙන්ද යොමු කරන එක තමයි අපි ඔය කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. සාහිත්‍ය රචනය නෙවෙයි මේ අල්ලාගත්ත දේ කාලානුරූප කොහොමද වෙනස් වෙන්නේ? ඒකෙන් තමයි විපස්සනාට බහින්නේ. අනිච්චය කියන ඒක වෙනස් වීම දැකීමම දුකක්. ඒක දුකක් විදිහට නෙමෙයි PhD thesis එකක් විදිහට දෙන්නේ. ප්‍රොජෙක්ට් එකක් විදිහට. දෙන්නේ ඔයා සුදුස්සෙක් දැන් බලන්න සුදුසු 127ක් දැක්කා. අර එහා කන්දෙල්ලෙන හාමුදුරුවෝ හැමදාම ලියනවා. ඊයේ තිනවා ඊළට පියවර 57යි, පස්තර පියවර 70යි, ආය 69යි, ආය 35යි කියලා. හරි දැන් දැන් අඩු ගන්න පියවර ගන්න කියන්න පුළුවන්. දැන් එක පියවරක් කියන්න මේ හුස්ම නෙමෙයි පියවර කියලා දන්නේ කොහොමද? තාම එතෙන් ඇවිල්ලා නැහැ. හුස්මේ තියාගෙන ඉන්න පුළුවන්, පියවරේ තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ආන්න පුළුවන් ඒක, ඒ දකින්න ගතිය පියවරෙන් පියවරට වෙනස් වෙනවද? හුස්මෙන් හුස්මට වෙනස් වෙනවද? යා කියන්නේ නැහැ කියලා. ඉතින් දැනගෙන යන්නේ එහෙම තමයි. ඒ කතාව එහෙම තමයි. ඊට පස්සේ බලන්න එහෙනම් කොහොමද දන්නේ පළවෙනි එකයි දෙකයි දෙකක් කියලා? ඔබට දැන් ලාවට තේරිගෙන එනවා. අර නෑ 120ක් වල එක ඉස්ලාම අගය කරන කොට කාට කාට පුළුවන් වැඩ පුළුවන් කියව වැඩ පුළුවන් කියව මට 10යි මට 3යි මට 4යි සාමාන්‍ය ඒ විදිහට හින්න ලොකු ගාණක් එතකොට මේ පළවෙනිම ගන්න උස්ම අන්තිම එක එකයි වගේද වැඩ පේන්නේ නැත්නම් අන්තිමට එනකොට වෙනසක් වෙලාද ආපෝ එපා වෙනවා එතකොට යනකොට මට එපා වෙලා මං නැගිටලා ගියා එතකොට බලන්න පළවෙනි උස්ම මනාපයි අන්තිමට අමනාපයි මේක දැනිලා නෙවෙයි වෙන්නේ වෙනසක් වෙනවා මෙන්න මේක දක්න සුළු යන එක හුස්ම දකින්නට කොච්චර සියුම් දෙයක්ද හුස්මක් වගේ දෙයක් නැතුව මේක බලන්න බෑනේ අරමුණු වෙනස් වෙදී බලන්න බෑනේ මේක දැක්කට පස්සේ කියන්නේ මනාප අමනාප ගොරෝසු සියුම් ළඟ දුර අටයිනේ තියෙන්නේ ඔයා ඔය යාම කට උත්තර දෙනවා සමහරලාට ඊට පස්සේ එමීට අපි ගන්න ඕන අර 11 ආකාරයේ ඇනිලක අනිත් පැත්ත දාන්න ඕන ගොරෝසු වෙලාවට හොඳට පේනවා ඒ කියන්නේ සියුම් වෙනකොට අකමැත්තක් වගේ එකක් තියෙනවා නෑ එහෙම මේකක් නෑ හැබැයි සියුම් වෙනකොට මම නැගිටලා ගියා <laughs> ඒක කියවෙනවා ඒ අහන ඉනෝට කියවෙනවා බුදුන් කියපු අර බලංගොඩ ළමයා ලියලා තියෙනවා වීර්යය සතියත් ප්‍රඥාවක් තියෙනවා නම් ඕනම තැනකදී ඕන්ලා සතිය වඩන්න සම්පජානෝ සතිමා ආතාපි සම්පජානෝ සතිමා ඒ වචන තුන බුදුජානසේ දේශනා කරපු එක එහෙමම කියලා මේ දහම් මැදුරේ කියනකොට හේමන්තට ඇඬුම් ගියා ආටේ පන්ති ළමෙක් ලියනවා මේ භාවනාව කියන එක උනන්දුවත් සතියත් ඥානයක් තියෙන ඕනෙම තැනක ඕනෙම ඉරියව්ව කරන්න පුළුවන් මට මට එදා උදේ වැටුණා. දෙන කරුණු තුන බලන්න. ඇට්‍රිබියුෂන්ස් උන කිලිම බුදුහාමුදුරුවෝ. ඔය පොඩි උන් උන් ඒ කියනකොට ඒ පේන දෙමේ නාකින්ගේ ගණ්ඩ දෙයක් නැහැ. නාකි ඔක්කොම කියන්නේ ගියාම දන්න සින්දු වලට දාලා අරයාගේ තීර වලට දාලා මෙයාගේ තීර වලට දාපුවාම අංජ බජල් ඔක්කොම. පොඩි එකයි මොකුත් නැහැ, තීරිමකුත් නැහැ. හුස්ම මරනවා. ඒ නිසා උඹේ කමඨාන සුද්ධනේ ගැන මට කනගායි මට සන්තෝෂයි. පොඩි ප්‍රතිපාසලට බියේ නැත්තම් තෝ මේක ගැන ඊර්ෂ්‍යා කර කර වෛර කර කර හිටපු එක. බලයක් හොයන්නේ. තෝ තෝ අපිට තේරෙන්නේ නැහැ කියලා හිතනවාද ඒක? තේරෙනවා. දැන් කොහොම ගියාට පස්සේ බනින්න වටින්නේ නැහැ. කොහොමද දැන් මේ පැත්තට ආවට පස්සේ ස්තුති කරන්න තියෙන්නේ මම කරන වැඩේ හොඳ නැහැ. ඒ ඒ කාටට උදව් කරන්න බලයන් අපි දන්න පොඩි ටිකේ වටිනාකම. අපිට ඒක තේරෙන්නේ නැහැ. කෙනෙකුට කියලා දෙන්න ගියාම අපිට බහිඳ වෙනවනේ. මෙහෙට බහින්න බෑලා එක හුස්මක් බලන්න දෙකක් බලන්න 10ක් 15ක් බලන්න බොහොම හොඳයි. ඉතින් හරියට හොඳයි තමයි ඉතින් මොකද්ද කරන්නේ පොඩ්ඩක් නෑ ඉන්නකෝ මේ වෙනස් වෙනවා පේනද ඒක 10 20 30 යනකොට අන්තිමකට යනකොට කියලා පොඩ්ඩක් අවසන් ඕන. එයා ඉවර එයා කමනා සුද්ධගෙන ඉවර කරන්න හදන දැන්. වචනයක් දානවා එතකොට එයා. මට එපා වෙනවා ඉවරනකොට ඒක ඔයාලට පටන් ගන්නකොට මනාපය ඌනේ කවදාකවත් නැති 127ක් බලන්න පුළුවන්කම හම්බුණා. ඉවරනකොට ඒත් එපා වෙනවා. ආ ඒකට පටන් ගන්නකොට ප්‍රියයි අප්‍රියනට අප්‍රිය කියන නිකන් පොඩි වචන ටිකක් දානවා උගේ ඔලුවට. උගක් දාන්නේ නැහැ. අනිත් දවසේ බලන්න පටන් ගන්නකොට තියෙන ප්‍රියතාවයේ ඒකට අප්‍රිය වෙන ගතිය අල්ලන්න පුළුවන් නම් දිනු. ඒක තමයි නිවන කියන්නේ. ඒක කියලා දෙන උඹට වෙන වෙන සබල්පන් දැන් උඹට කියලා දෙනකොට මට වෙන වෙන සබල්පන්. ඒ පුදුමාකාර මුළු සිස්ටම් එකම මේ කැටලයිස් වෙගෙන යනවා. මුළු සිස්ටම් එකම උත්ප්‍රේරණයක් වේගෙන යනවා. ඒක සජීවී ශාසනය කියන්නේ. මං කියන්නේ පැහිය වෙලා උගන්වන්න යන්න කියලා. නමුත් කාට හරි කියලා දෙන්න ගියාම තේන මේ අපි මේ කරලා තියෙන දේ වටිනාකම අපි ආයෝජනය කරලා තියෙන එක වටිනාකම තේරෙන්නේ එතෙන් එන්න තව කී දෙනෙක් කොච්චර නටනවද? අද ගියාට පස්සේ අපිට වටිනාකමක් නැහැ. ඒ අපේ හැටි. අපි දැනගන්න ඕනේ තව කෙනෙකුට පොඩ්ඩක් දන්න ක්‍රමයට වත ගහලා කියලා දෙන්න ගියාම හැබැයි ඔක්කොට මේක බෑ. කියලා දෙනවා කියන එක ඔක්කොටම බෑ මොකද අපි බියවට බහින්න කැමති නැහැ. නමුත් අපි ඒකට හැම වෙලාවෙම හදලා දෙන්න ඕනේ කට්ටියට කැමති නම් ගිහලා අත් උදව්වක් දීපන්. ගිහලා දෙන්න එපා. මේ මේ දේ වැරදි කරලා දීපන්. එතකොට යාට තේරෙනවා මේක මේ තව කෙනෙකුට බැටන් එක පාස් කරුවේ නැත්නම් රිලේ රේස් එකේ දිනුමක් නැහැ. අපි දුවගෙන ගිහලා වැඩක් නැහැ. ඊගාමනුස්සයට දෙන්න ඕනේ වට්ටන්න නැතුව ඊට පස්සේ ඌත් ගෙනියන්න ඕනේ. ලීඩ් එක කියන එක ඊට වැඩිය වෙනස්. දුවන එකට වැඩිය ලීඩ් එක හරි වෙනස්. අපි ගినాපු ગැප් එක ඒක පාස් කරන්න පුළුවන් වුණා නම් ඉතින් ආතල්නේ වැඩේ. හරි අපි දැන් වෙලා ගත්ත වැඩි අපි යනවා ඒක නිසා. ittavata jati gata sajjanawata. ittavata ca kammehi sambatan punya sampadan sabbi deva ittavata ca kammehi sambatan punya sampadan සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං අපි අපේ සුගත ඥාන ස්වාමීන් සීපත් කරගනිමු ඥාතීන් සීපත් කරගන්න වෙලාවයි ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සාදු සාදු සාදු